ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පාමාර කාලය යොදාගෙන හිටියත් මගේ ප්‍රමාද දෝෂකින් විනාඩි 10ක 12ක විතර කාලයක් පමා වුණා මම ඒක ගැන ඉතාලම කනගාටුව ප්‍රකාශ කරනවා සමා වෙන්නේ කියලා ඉල්ලා හිටිනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ කමඨහං සුද්ධ කිරීම සම්බන්ධව පොදු සාකච්ඡාවකටයි. ඒ නිසා ඒ සම්බන්ධව කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධව තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලීමක් කරා යන ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න තියෙනවා. අපි යන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් ඒ යන අතර වාර්ධේ සභාගතයේ සභාගතයේතු කළ යුතු සභාගත කළ යුතු ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා. කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. මේ ප්‍රශ්න මෙහෙම ඉදිරිපත් වෙන ගරු ස්වාමීන් වහන්සේ මේ දක්වා මේ භාවනා වැඩමුළුවේ සෑම පරියන්ක භාවනා වාරයක්ම තද බල නිජමත ස්වභාවයකින් බාධා විය. හොඳින් සක්මන් භාවනා කර සීලය මතක් කර ත්‍රිවිධ ජීවිතය කැප කර ආනාපාන සති භාවනා ආරම්භ කරන ලද ලද්දද වෙන්නේ නින්දෙන් බාධා පැමිණේ භාවනා ආරම්භ කර හුස්ම හර හතරක් පහක් අවසන් විට නින්දට වැටේ. තිගැස්සී අවදි වෙන අවදි වෙන අවදිව නැවත ආනාපානෙ පටන් ගත්තද පෙරපරි යලි නින්දට වැටේ. නැවත නැවත මෙසේ සිදුවේ පරයන්කේ ක්‍රම තුනකින් නිම වේ. නිදිමත ගැඩියාම වාර ගන්නක් සිදු වූ පසු ඊටාම ශාන්ත තත්වයක් ඇති වේ. ශරීරයේ ලෝහ තාඩුවකින් තනූ පිළිමයක් ලෙසත් ඇතුළත හිස් බවත් වැටහි. එමෙ ඉරියව්ව බොහෝ වේලාවක් ඉන්නට පහසු ආනාපානයත් වැටේ. නමුත් භාවනා කාලේ නිම වේ. එසේ නැහැරොත් වම්මුරේ සැටේ කැඩී ඇතිසේ පුපුරු ගැසීමෙන් වේදනාවක් දැනේ. ඒ කෙමෙන් තුනී යෝග්‍ය ආනාපානට යොමු හැකිය. එසේ නැත්නම් නිතිමත ප්‍රශ්නේ අවසන් වන විට ශරීරයේ තැන් තැන් වල එකවර වේදනා හට ගැනීම නිසා පරියන්ක නිවත් වීම සිදුවේ. ඔබ වහන්සේ පෙරදී උපදේශ දී ඇති අයුරු ආලෝක සංඥා උපදවා ගන්න උත්සාහ කරමි. උදෑසනම භාවනා වාරයේ තරමක් සාර්ථක වුවත් අනකුත් වාරයෙන් සාර්ථක වූයේ නැහැ ඔබ වහන්සේකින් උපදේශ පතමි. මේක නිසා ඇත්තට මේ අසාර්ථක භාවයක් මේක කියන්න බෑ. නමුත් මේකට ප්‍රයත්නයක් ප්‍රයෝගයක් කරන්න ඕනේ මේකට තියෙනවා මේ හිටගෙන භාවනා කරනවා කියලා. මේ ඉරියව්ව හොඳට සක්මන් කරලා තමයි හිටගෙන භාවනා කරනවා. එතකොට ඉරියව්ව පවත්තන එක ඉඳකට තරම් ලේසි නෑ. එතකොට ඉරියව්ව පැවැත්වීම සඳහා ඒ කරන ප්‍රයත්නයේදී මේකට නිකන් විලෝපනයක් වෙනවා විකල්පයක් වෙනවා. එතකොට මේ තමන්ට තේරුම් අරගන්න පුළුවන් එතන පුංචි පුංචි මේ ක්‍රම සහ විදි වර්ගයක් තියෙනවා. ඒ ක්‍රමවිදි තේරුම් අරගන්න අර හිතගෙන කරන භාවනාවේදී. මේකෙදී මේ මේ පළවෙනියෙන් විස්තර කරන එක මම ගොඩක් අත්දැකලා තිනවා. මේ නිදිමත කැඩී ගිය ඇදී යෑම වාර ගන්නක් සිදු වූ පසු ඊටාම ශාන්ති තත්වයක් ඇති වෙයි. ශරීරයේ ලෝහතාඩුවකින් දනු පිළිමයක් නිසා ඇතුළත හිස්පවත් පැටේ මේ ඉරියව්වේ බොහෝ වේලාවක් ඉන්නට පහසුය. ආනාපානියත් පැටේ නමුත් භාවනා කාලේ නිම වේ. ඉතින් මේකට මම ඒ පන්දිසාන්‍යසට ගුරුමින්න කාලේ වාර්තා කරා ඉඳගත්තට පස්සේ කීප වතාවක් මට නිදිමත. ඉඳලා ඉඳලා ඉඳලා එක පාරට මේක ලැජ්ජ හිතිලා කැඩිලා යනවා. කැඩලා ගියාට පස්සේ පැයක් දෙකක් ඉන්න පුළුවන්. ඒ ඒන අවදි භාවය ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියන මුල් කාලේ එහෙම වුණාට කමක් නැහැ. අර පස්සේ එන කාලේ පැයෙන් නැගිටින්න යන්න එපා. උපයාගත් එක දිගට යන්නයි කියලා. ඒ නිසා මෙතනදී නමුත් භවනා කාලේ නිම වේ කියන එක සීමා කරන්න යන්න එපා. මේ වගේ උපයාගත්තට පස්සේ ඉතින් ඉන්න එකයි තියෙන දිගටම මේ ඊට පස්සේ නිකන් අර නිින්ද කැඩිලා මුළු ශරීරයම මුළු හිතම තන්නිකර වේගයක් බහටපත් වෙනවා. ඇස් දෙක වහගෙන හිටියට නිකන් මේ ජෙනරේටරයක් වගේ. බුද්ධම ශක්තියක් එන්න පටන් අර ගන්නවා. එතකොට නිින්දෙන්නේ ආයෙ. ඊට ඉස්සෙල්ලා ලැජ්ජ කරවලා වට්ටලා අනම්මනම් කරනවා. ඉතින් මම හැබැයි මේ උපදේශයක් වශයෙන් දුන්නට <clears throat> හිතගෙන කරන භාවනා මම එච්චර කරලා පුරුදු නෑ. නමුත් මේ කමටහන් දීම් අවස්ථාව වලදී මට ඇති වෙලා තියෙනවා මේ වගේ අවස්ථාවලට මුහුණ දෙන්න සමහරු කරන්නේ සක්මන් කරලා කරලා සක්මන කෙලවරම හිට ගන්නවා. හිටගෙන පැය දෙක පැය එකමාර විතර ගියාට පස්සේ එහෙම ගල් වෙනවලු. ආයේ මොනවත් නැහැ මේක නිකන් ඉටිමන්දමක් හිටියෝ වගේ කුණ්‍යක් ගැහුවා වගේ ඊට පස්සේ යන්න පුළුවන්. එතකොට අර මේ නිින්දෙදී ඇතිවෙන ඉරියව්වේ සැප නිසා නිින්දට වැටෙන ගතිය නෑ. ඉරියව් නඩත්තු කිරීම සඳහා අවධියක් තියාගෙන ඉන්න ඕනේ. ඒක අපිට ප්‍රයෝජනවත් වෙනවා. ආලෝක සංඥාවේ කතාවත් මේකට හරි සම්බන්ධයි. නමුත් ඒක මේ අධ්‍යක්ෂ අවස්ථාවක් මට මතක නෑ මගේ ජීවිතේ. ඒකෙදි මේ කියන්නේ නිදිමත එනකොට තීන මිද්දේ තීන මිද්දේ වෙනුවට මෙනෙහි කිරීම කරන්න කියනවා. ආලෝක සංඥා වඩන්නේ කියනවා හිතට නිග්‍රහ කරන්න කියනවා ඔයගේ උපක්‍රම කියනවා ආලෝක සංඥාව කියන්නේ එක්ක තමයි භාවනා කරලා හොඳට හිත අවදි වෙච්ච වෙලාවක ඇති වෙන උපචාර සමාධියේදී ඇති වෙන ප්‍රතිභාග නිමිත්ත ආලෝකය සමාලාට ඒ වෙලාවේදී ඇති වෙන ජවය ඊළඟට ඇති වෙන අර වේගය සීපත් කරනකොට නිින්ද නිකන් නිින්දට ප්‍රතිවිරුද්ධ ධර්මයක්. එහෙම නැත්නම් මේ ඉර පායන වෙලාවට ගිහිල්ලා මේ ඉර දිහා ඉර මේ කොනෙන් වැටෙන විදිහට හිටගන්න කියනවා. උද අරුණාලෝකයේ මේ කොනෙන් වැටෙන විදිහට හිටගෙන එමීට මේ කොනට යන කම්ම බෙල්ල හරවන්න කියලා කියනවා. මෙහාට මෙහාට හරවලා හොඳට මේ ආලෝකයේ විවිධ පැති වලින් ඇස්වලට එන්න ඇරලා ඊට පස්සේ ඒ ඒ කරනකොට ඇස් දෙක වහගෙන කරන්නේ. ඇස් දෙක වහගෙන කරපුවාම අර ආලෝකේ වැටුණාට පස්සේ ඇස් පිල්ලම් හරහා පේන්නේ රතු ආලෝකයක්. රතු හෝ කහපාට ආලෝකයක්. අන්නේ පුරුදු කරලා ගෙලින්ම ඉර දිහාට ඇද්දක වහගෙන බලාගෙන ඉන්න කියනවා. ඒ ඇති වෙන මේ ආලෝක සංඥාව හිතේ හොඳට තහවුරු වෙනකම්. ඉතින් ඒක නැවත නැවත කරන්න කියනවා. නැවත නැවත කරනකොට මේ ආලෝක සංඥාව තහවුරු කරගෙන නිදිමත වෙලාවට ඒ ආලෝක සංඥාව ගැනීමෙන් අර නිදිමතේ තියෙන මේ කෝඩ කෝඩු ගතිය ඒවට කියන්නේ මේ මේ මිදෙන මිහිර කරන ගතිය නැති කරලා දාන. එච්චර මොකද සීලකේ බාර ගන්න දෙයක් තියෙනවා. නිකම්ම නිකන් යෝගාවචරයක් එච්චර. මොකද ඊතරම් පාවට දාගෙන පිළිගන්න කාරණාව. දෙච්චරයි. ආවයි කියලා එච්චරයි. දැන් ඒ නිසරණවන්ට ආව අපි තඹේකට ගණන් ගත්තේ නැහැ. ඇවිල්ලා දවස් තුනක් විතර හිටියත් එකනේ. සීලාව සීලා ගියා ඉතින් ආවෝගේ මොකක්ද? අපි ඒකට පිළියර ගන්න ඈ. ගරු ස්වාමීන් වහන්සේ සතිය සිහිය වේලාව මම නිතර සතත අභ්‍යාසය නැත්නම් දිනපතා පය දෙකක් පාන භාවනා කරන කෙනෙක් සතිය සිහිය. නමුත් තවදුරටත් වේලාව නමුත් කවදාත් වෙලාවට ඔෆිස් එකට යන්න බෑ. මේ සැරේ නිවාඩු ඉල්ලනකොටත් අපේ ලොක්කා කිව්වා වෙලාවට වැඩ කරන් වැඩ වැඩට එන්න සීහ තියාගෙන සතිය පිරලා එන්න කියලා. මේ සතිය සීය වේලාව අතර සම්බන්ධයක් තියනවාද කරුණාකර මේ පහදා දෙන්න. දැන් මට වෙච්ච වැඩේ අද මේ අර කම්පියුටර් එකේ මේකක් බල බල හිටියා මේ ගම්පල කියලා තට්ටු කරපස්සේ මම බැන්න මොකටද ආවේ කියලා. ඇයි ආවේ මොකටද කියලා ඊට පස්සේ කිව්වා සාහස වෙලා ගිල්ලයි කියලා. බලනකොට විනාඩි 10ක් පමණ. ඒ වගේ වෙලාවල් නෑ බෑ මේ මේ සතිය එළඹිලා තියෙනවනම් ඒකෙන් සාමාන්‍ය වෙලාවට මේ නිකන් ඉංගියක් කරන ගතියක් වගේ තියෙනවා. මොකක් හරි කොහේ හරි මොකක් හරි අප්සෙට් එකක් ගිහිලා කියලා තේරෙන්න පටන් ගන්නවා. අනිත් එක මේ ඩියුටිෆුල් කියලා තියෙන්නේ. වැඩක් කරනකොට ඒ වෙලාවට කරන්න තමන් ඒක අදිෂ්ඨාන කරගන්න ඕනේ. අදිෂ්ඨාන කෙරුවේ නැත්නම් අපිට දහසකුත් එකක් නිදහසට කරන්න වෙනවා. නිදහස කරනකොට ඉඩ දෙන්න ගත්තොත් එමෙ එන්න එන්න අපේ පෞරුෂත්වයට හානි කරනවා. එනිසා ඒක හරියට හදා ගන්න ඕනේ වෙලාවට. මේ වැඩ කරන්න මම ගොඩක්ම ඉගෙන ගත්තේ බුරුම පණ්ඩිතසංශගේ දැනත් අවුරුදු 92යි. වයස අවුරුදු 92යි. ඒ සංශේ ඉන්න විනාඩි 15කට කලින් ඔක්කොම වාඩි වෙලා බුදු පිළිම දිහා බලන ඉන්නවා. හරියට වෙලාවට වාහනෙන් ඇවිල්ලා බැහැලා ඇවිල්ලා වාඩි වෙනවා වටපිට බැලුවොත් කතා කරලා කියන වටපිට බලන්න එපා කියලා. ඒ තරමටවත් දෙන්නේ අතක් උස්සන්නවත් බෑ. ඒකත් හිමීට කරන්න ඕනේ. හරියට පැය වුණා, බණේ වුණා ගියා. යනකොට පිටිපස්ස බලන්නවත් බෑ. තමන් තමන්ගේ සිහිය පවත්වන්න ඕනේ. ආර්යයටම මම දැකලා නැහැ සාමාන්‍ය බුරුම ජාතිකය ඉච්චරම ඒක ගැන සලකන මිනිස්සෙක් නෙවෙයි. නමුත් ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ අපි මේකේ ජීවත් වෙන මිනිස්සු අපි වෙලාවට වැඩ කරනවා. වෙලාව වැඩට වැඩ කරනවා කියන එක අපි ඒක බැඳී ගන්න ඕනේ. බැඳලා හරියට අප්‍රපාන්ති වැඩ කරන්න ඕනේ. එහෙම කරගෙන කරගෙන යනකොට අර මේ වගේ චරිත වලට මම දන්නේ මේ කවුද ලියලා තියෙන්නේ කියලා සම්පූර්ණ ජීවිතේ සංවිධානය කරලා දෙනවා. ඒ ඒ තමන් අනුන් වෙනුවෙන් කරන වැඩේකදී අනුන් තමන් වෙනුවෙන් පරොත්තු කරන්න එපා. ප්‍රමා කරන්න එපා. ඒක හොඳ නැහැ. ඒක කෙරුවොත් ඒකට වග වෙන්න ඕනේ. තමන් උසස් වෙන්න පුළුවන් පහත් වෙන්න පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. තව කෙනෙක්ගේ කාලේ වටිනාකමක් තියෙනවා. ඒකට හරියටම සලකපු කෙනා තමයි බුදුරජාණන් වහන්සේ අප්‍රමාද කියන ධර්මයක් ඉදිරිපත් කරලා කාලේ වටනකම ඒ නිසා සතිය පිහිටව පමණින් අපි ඔක්කොම චරිත ලකුණු හැදෙන්නේ නැහැ. අදිෂ්ඨානයක් කරගන්න ඕනේ. දිනපතා වැඩ කාලසටහනක් හදාගෙන කාලසටහන වැඩ කරන්න. ඒ කාලසටහන මේ ලාභයට සත්කාරයට සම්මාන සිලෝකෙ නෙමෙයි කාලයට සැලකීම. තමන් කරන වැඩ කාලයට සලකන්නේ ඉතින් ඒක නිසා මේ දවසේ අපි කන්තෝරුවට ගිහිල්ලා අපෙන් වෙන්න ඕනේ වැඩ ටික කොච්චර වෙලාවට ප්‍රමාණ වශයෙන් සිද්ධ වුණත් මෙතන තියෙන්නේ එටිකට්ස්. එහෙම නැත්නම් මේ ආචාර ධර්ම. ඒක හරියේ නැත්නම් ඒ තමන්ගේ මේ සුපීරියර් කෙනාට හරි වෙහෙසයි. එයාසේ හොඳ මිනිසෙක් වැඩ කරනවා. නමුත් අර පුංචි කාරණා නිසා මෙයාට කවදාකවත් රෙකමන්ඩේෂන් එකක් දෙන්න බෑ. ඉතින් කතා කරලා කියනවා මේ මේක අඩුපාඩුවක් තියෙනවා. ඒක හදාගන්න කියලා. ඉතින් සතිය පිහිටුවෙන්ට උත්සාහ කරේ නැත්නම් අපිට මේ වගේ උපදේශ, මේ වගේ අවවාද, අවලාද එන්නේ නැහැ. ඒ නිසා අපි ප්‍රසිද්ධ කළ කියන්නේ ඇත්තට වශයෙන්ම මගේ පාඩුව සිද්ධ වුණේ මෙන්න මේක නිසා මං ඉස්සරහට ඒක පොරොන්දු වෙනවා කියලා ඒකට කියන්නේ ආයති සංවරය කියලා ඉස්සරහට මම මේක හදා ගන්නවා කියලා යම් කිසි කෙනෙක් ඇත්තටම අවංකව කවුරු හරි ඉස්සරහා පාපොච්චාරණයක් කරනවා නම් නැත්නම් ආයති සංවරය පිළිබඳ අපි භික්ෂුන් වහන්සේලා ආපත්‍ති දේශනා කරනවා. වැරද්දක් වෙච්චාම තව සහෝදර ස්වාමීන් නමක් ළඟට ගිහිල්ලා මම ඉතින් මේ වැරද්ද සිද්ධ වුණයි කියලා ඒ ස්වාමීන් වහන්සේ නිකන් මේ උසාවියක නඩුකාරයෙක් වගේපත් කරලා වැරද්ද ප්‍රකාශ කරනවා. එතකොට ඒකෙන් සුද්ධියක් වෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ නැහැ වැඩේ සිද්ධ වෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් ඒ වගේ වැරද්ද දැනගෙන ආයති සංවරයේ පිහිටලා මම මින් ඉදිරියට මේ වැඩේ කරන්නේ නැහැ කියලා ප්‍රකාශ කරන එක තමයි බුදුහාම කියන්නේ සාසනේ පණ කිය. සාසනේ පණ තියෙන්නේ මෙන්න මේ වගේ තමයි වැරද්ද දැනගන්න ඕනේ. දැනගෙන ඒකට සුදුසු කෙනෙක් ඉදිරියට ඉදිරියට වෙලා ප්‍රකාශයක් කරනවා. මට සමා වෙන්න මම ඉදිරියට මම මේ වැරද්ද හදාගන්න උත්සාහ කරනවා මම ආයති සංවරයේ පිහිටනවා කියලා කිව්වට පස්සේ ඒකට සමාව නොදීම බරපතල කුසලයක්. ඒ තරම්ම කවුරුර හැදෙන්න හදන වෙලාවදී ඒක සමාව නොදීම බරපතල කුසලයක්. සරුවඥාන්තර හම්බෙති හැම වෙලාවෙදීම ස්තුති කරලා තියෙනවා. ඔබ සාසනෙන පණ පිහිටෙව්වා. මේකට පිහිටලා වැඩ කරපම් මොකද අපි ඔක්කොමල වැරදි තියෙන මිනිස්සු. වැරද්ද හදාගන්න ඒ පස්ස ගහන්න පැකිලෙන ඉදොත් කෙලේශයක් මුසු ඉදිරිපත් වෙනවා. මාන්නේ ඉදිරිපත් වෙනවා. ඒ වෙලාව නිහතමානීව Tamande කරගන්න පුළුවන් නම් ඒ වැඩි මහල්ලෙක් බාලෙක් මොකක්වත් ඕනේ තමන් ඒකට අවස්ථාවක් ඇති කරගන්න ඕනේ සාහසනයක් තියෙන වෙලාව කියන්නේ ඕන ඕක. එහෙම නැති වෙලා අපිට මේ වැඩේ කරගන්න හම්බෙන්නේ අපි ඉතින් වැරදි පුළුවන් තරම් යටිපහුවෙන නිසා ආයති සංවරය පිළිටන්න පුළුවන් නම් මට මතකයි මම Nissan වනේ ඉඳද්දී මේ කැපකාරයෙක් එක්ක ගැටුමක් ඇති කරගත්තා. ගැටුමක් ඇති වෙලා මම මායින් කරේම නෑ මම මම හරි ඒ මනස වැරදිමයි. ඒ අර මගේ ගිහි කාලේ තිබුණ පරිපාලන නීති. ඊපස්සේ ඥානানন্দ සාංශේ කටුකුරුන්ද සාංශේ මලකට ඇවිල්ලා කිව්වා ආය කමන්නේ ආයසත් ඒකට කමන්නේ මැරෙන්නේ ඉස්සෙල්ලා මේ මනස ළඟට ගිහලා සමා වෙන්නේ කියලා කියන්නේ කිව්වා ඒකට ගොඩක් ප්‍රශ්න විසෙනවා කිව්වා. වැරද්ද නෙමෙයි මිනිහා කැමකාරය වෙන එක නෙමෙයි මැරෙන්නේ ඉස්සෙල්ලා මේ මනස ළඟට ගිහිල්ලා සමා වෙන්නේ කියලා කියන්නේ අපිට බැරි දෙයක් කරන්න. ඉතින් මට නිකන් ඒ සාංශෙත් එක්කත් ආගියු කරන්න හිතුණා. ඒ අතේ වර්මංශයත් වැරද්ද ඊට පස්සේ මට හිතුණා මෙහෙම කියන්න සහෝදරකමට එහෙම කියන්න මොන තරම් කැක්කමකින්ද නැත්නම් මොන තරම් සාසනික හැඟීමකින්ද කියන්නේ. නඩු ඇහුවේ නැහැ. මොකද උනේ වැඩක් නැහැ. අපිට එකක් කරත හැකි නේ. මැරෙන්න ඉතලයි මාස ළඟට ගිහිල්ලා වල අනේ සමාවෙන්නේ කියතයි. ඒක මේ වැරද්ද සිද්ධ වුණේ ආර්යයන් වහන්සේ නමකට නම් ආර්ය උපවාද නම් ඉදින් ගමනක් නෑ ආයි. ඊට පස්සේ මේ මාර්ගයක් පිළිබඳ බලාපොරොත්තු තියන්න බෑ. ඒ වෙනුවට කරන්න තියෙන එකම දේ තමයි මේ මනස ඒ වෙනකොට මැරිලා නම් සෝම් කොටට ගිහිල්ලා වැඳලා සමා වෙන්න කියන්නේ කියන. එහෙම නැත්නම් ඉඳ ගන්න ඉඳ ගන්න පරියන්ඛයක් ඇති නිතරම ආර්යයන් වහන්සේලාට අත්‍යතම ඇති වැරද්දක් වෙලා දිනනවා. සිල්වාරයන් වහන්සේලා සමා වේවා කියලා නිතරම අර නියතමානී ගුණේ. ඉතින් ඒක ඇත්තටම මේ අර මාන්නකාරකම අඩු කරගන්න හේතු වෙනවා. මෙතන නම් එහෙම එකක් නෙවෙයි. මේකට උනත් තියෙන්නේ ආයති සංවරය තමයි. පටිතද කරගන්න ඕනේ. මේක දිගට කරනවා කියලා. ඒකවල තමයි පේනෝ නම් එකපාරම හරියන්නේ නැහැ. පුළුවන් තරම් ටික ටික ටික ටික හැදිලා එනවා. ඒකවල තමයි හිතා ගන්න පුළුවන්. ඒ නමංගේ ස්වාමියා දීපු උපදේශයත් හරි සතියත් හරි මේ කියන සතතාභ්‍යාසයත් හරි හැබැයි මට මට සාහිත කරලා කියන්න පුළුවන් ඒ වගේ ප්‍රධාන චරිත ලක්ෂණයක් හැදෙනකොට මුළු ජීවිතේම ව්‍යාකරණ හැදෙනවා. ගොඩක් දේවල් හැදෙන්න පටන් ගන්නවා. කන්නේ ස්වාමීන් වර්ණි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ බුරුම චාරිකාව පිළිබඳව අප දැනගැනීමේ සතුටින් මේ කමට හසුද්ධ කරන වෙලාවක ඈ ආනාපානෙනෝ වෙනත් මාර්ගයකින් එකතෙන් හිත එකතෙන් උපසු සමහර විට බොහෝ වේලාවක් ඒ වින්දනය කිරීමට හැක. සමහර විට විශේෂයෙන් අද පැවති අද වැනි රසණේ ඇති විටක ටික වේලාවකින් නැවත සිටිවිලට වැටි සමාධිය කැඩේ. කෙසේ හෝ ලැබෙන වටිනා සමාධිය තුළින් විදර්ශනාව මතුකොට ඉදිරියට ය හැකි කෙසේද බොහෝ විට සමාධි නැත්නම් එකතෙන් සෝය තදින් ලැබී ඇති විට එහිම රැඳී සිටිනු හැර ඉදිරියට යෑමක් නොවේ අනුකම්පාවෙන් උපදෙස් දෙන්න. ඉතින් සමාධියක් ලැබුණා නම් ඒ සමාධිය දන්වා ඊගාට කරන්න ඕනේ. අප තමන්ට කරන්න තියෙන්නේ සමාධිය හෝ වේවා සතිය හෝ වේවා පසද්නේ තම්පත් බව හෝ වේවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අනුග්‍රහය දක්වලා මේ සමාධිමත් වෙච්ච හිත සතිමත් වෙච්ච හිත එහෙම නැත්නම් ඒ පස්සම්බනේ වෙච්ච හිත සංහිතිච්ච හිත කැමැත්තක් කරගන්න දෙන එකයි තියෙන්නේ මොනම දෙයක් අපේ හිතින් දැම්මත් අර සංහිඳිච්ච හිතෙන් ගන්න විනිශ්චය විතර සුදුසු නැහැ. එච්චර නික්ලේශී නැහැ. ඒ නිසා පුළුවන් තරම් මේ සංසිඳිච්ච හිතර කියන්න තියෙන්නේ ඒක රූප වලින් තොරයි වේදනා වලින් තොරයි සංඥා වලින් තොරයි සංස්කාර නැත්නම් චේතනා වලින් තොරයි ඒ නිසා විඥානේ මොනව හරි මේකට කරන්න කියනවා මොනව හරි දාලා දීපන් කියනවා මේ නිකන් තියන්න බෑ මොකද විඥාණයට බැහැ ගන්න බෑ ඒක ඉතින් අපිට කරන්න තියෙන්නේ විඥාණයට බැහැ ගන්න බැරි තත්වයම දිගට යන්න දෙන්න ඕනේ ඒතකොට තමයි විඥාණය එයාගේ තියෙන මේ මායාකාරී ස්වરૂපය ඇස් බැඳුම අල්ල ගන්න පුළුවන් විඥානේ ඇවිල්ලා අපිට ස්පාසුවක් දෙන්නේ නැහැ. දැන් හරි ඊගාට මොකද කරන්න තියෙන්නේ කියලා. මේ ඔක්කොම එන්නේ විඥාණයෙන් දෙන ගොඩ පෙරක දෝරුකක්. ඒවම හෝ මිත්‍ර ස්වරූපයෙන් අභිවෘද්ධියක් කැමැතිව දෙනවා වගේ දෙන්නේ. නමුත් විඥාණයට ළඟ ගන්න බෑ. විඥාණයට වසන්න බෑ. දරන්න බැරි නිසා මේ ලනු දෙන්නේ. නිසා Tamanට තියෙන අදිෂ්ඨාන කරගෙන නෑ උඹ දීපු ලනු කෑව ඇති කර්මනේ ඊටවා. මම මේක මෙහෙමම තියාගෙන ඉන්නවා. ඔය ඒ විවේකයේ දිගටම තියාගෙන ඉන්නවා කියලා ඒ නිසා ඒ වෙලාවට තමන් <clears throat> කරන්නේ හුදකලාව දිනු කිරීම විවේකයේ දිනු කිරීම විස්රාමයේ දිනු කිරීම තීන්දුව ගැනීම නෙවෙයි විනිශ්චය කිරීම නෙවෙයි අදිෂ්ඨාන කිරීම නෙවෙයි ප්‍රාර්ථනා කිරීම නෙවෙයි මේ ප්‍රශ්න ඇහිමිලුත් වෙන්නේ ප්‍රශ්න අහන්න හේතු වෙන්නේ අර වෙලාවේදී නිෂ්ප්‍රපංච හිත ප්‍රපංච කරන්න පුරුදු වෙලා නිෂ්ප්‍රපංච ප්‍රපංච කරන්න නැති වෙන්න සියලු ප්‍රස්තාව දීලා තියෙද්දි හිත සැකයක් ඇති කරගන්නවා මම එකදැන ඉන්නවද අභියෝගයක් නැමෙයි අභිවෘද්ධියක් නැද්ද කියලා ප්‍රපංච කරන්න ගන්නවා. ඊට පස්සේ අර ඔක්කොම මේ ඇතිවිචාරය කළස නැති වෙනවා. ඒක නිසා මේ වෙලාවේදී යමක් නොකර සිටීමේ හැකියාව එහෙම නැත්නම් විවේකීව විවේක නිසිතා විරාග නිසිතා නිරෝධ නිසිතා පටිනිසක් ගන්න පස්සෙන් කියන විදිහට මේ අවස්ථාවේ තමයි හොඳටම උපයාගත්ත මේ විවේකය බුද්ධියට සින්න වෙන්න ආරින්න ඕන. විවේක වෙන්න ආරින්න ඕන. එහෙම නැතුව අනවශ්‍ය මානසික ආතතියක් අනවශ්‍ය අසහනයක් මේකට දාගන්න එපා. ඒකට මනුස්සයා බුද්ධුම දක්ෂයි. මොනවාර නැති වෙනකොට අල්ලපු gedara දෙයක් හරි ගමන්නේ gedara දාගන්න. ඔය gedaraකට ගේන පත්‍රයක, gedaraකට ගේන ටෙලිවිෂන් එක, රේඩියෝ එක හම්බ වෙන ටෙන්ෂන් එක දන්නවනම් gedaraකට අහලා හත් ගව්වක ඉන්න කෙනෙකුටවත් දෙන්න එපා. ලෝකෙ සිද්ධ වෙන කුණු කන්දල් සේරම ගෙනල්ලා ඔක්කොම එක විනාඩියට දෙනවා. දුන්නට පස්සේ දවසම කකයින් එකයි තියෙන්නේ වමාරවම. අනේ මේ හම්බෙන විවේකයට කරලා මේ ජනමාධ්‍ය කියලා කියන හුනියම මානවය අද උපදින්නත් ඉස්සෙල්ලා අල්ලලා ඉවරයි. මැරුණට පස්සෙත් අල්ලනවා. ගැලවෙන්න බෑනේ බුවල් ඇල්ලුවා වගේ. මුන්න තාලෙන්වත් ගැලවෙන්න බෑ. ඒ නිසා ලැබෙන සෑම විවේකයක්ම අපි තමන් පිළිබඳව වර්තමානයේ මේ චිත්තක්ෂණේ අපි කියන ක්ෂණ සම්පatti ලැබිලා තියෙන එක මුක්කක් කර කුණු ගන්දලයකින් අවුල් කරනවා. ඒක නිසා ඒකට මේ බීතිකාවක් උපදව ගන්න ඕනේ. අපි මේ ලැබිච්ච මගේ මගේ වචනෙන් කියනවා ජීවිතේ මල් විහිංපල්. පුළුවන් තරම් සල්ලි තියෙන මනුස්සයා කරන්නේ පුළුවන් තරම් රූප දා ගන්නවා අරකට. පුළුවන් තරම් සද්ද දා ගන්නවා. පුළුවන් තරම් ගඳ જાති රස જાති දාන මොනවාද මට කරන්න බැරි මට මේකත් කරදෑයි මේකත් කරදෑයි කියලා අනාගන්න එක තමයි කියන්නේ. එතකොට මේ කැලියකට රිංගලා එහෙම නැත්නම් ගහක් මුලට ගිහිල්ලා හම්බෙන අර විවේකේ පලාතක වටිනාකමක් නැහැ. දෝෂයක් කියනවා නෙමෙයි මම මේක අනිවාර්යයෙන්ම සැකය හරහා ප්‍රපංචකල යුතු නැත්නම් ප්‍රපංච කිරීම හරහා ශ්‍රද්ධාව අඩුකම හරහා සංසිඳීම උදේකලාව දන්නේ නැතිකම හරහා හිත අර මේ පෑදීදී බොරදියක් කලවම් කරගන්න. අනාකූල ප්‍රවාහය ආකූල කරගන්නවා. ඉතින් ඉතින්දි මතක තියාගන්න ඕනේ දෙවන්නේ කරන දෙයක් නෙමෙයි තමන් විසින්ම දාගන්නේ දාගත්තට පස්සේ ඊට පස්සේ මේ ඔළුව අවුලෙච්ච මිනිසෙක් වගේ ඒ වදිගේ හිතවිලි මාමම විදින නිසා එහෙම නැති පරිසරයේ තේරුම් අරගෙන හැකිතාක් වැඩි වේලාවක් ඒ සංහිඳියාවේ ගත කරන්න පුළුවන් නම් ඒක සත්පුරුසයි. පර්යංකයේදී වෙනදාට වඩා ඉක්මනින් හුස්ම සියුම් වෙන දැනෙන තත්වයකටපත් වේ. මේ පර්යංකයේද පර්යන්තයේද දන්නේ පර්යන්තය කියන වචනේ වැරදි පර්යංකය වෙන්න ඕනේ. මේකේ වචන නම් එහෙම ඒක මේක නයි එහෙම හරියටම කියන්න අමාරුයි. ඔව් පර්යංකය තමයි හරි වචනේ. ඊට පස්සේ සුඛ වේදනා දුක් වේදනා බලමි. උදාසීන උදාහරණ වශයෙන් සිසිල් සුලඟ හමන විට සුඛ වේදනාව රස්නේ විට දුක වේදනා රිදීම් දුක වේදනා විදියට. එයද බලමින් සිටින අතරෙහි අනිත්‍ය භාවයේ ඇතිවීම නැතිවීමනි. ඇතිවීම නැතිවීම ඇතිවීම නිසා දුක හෝ සැප ආදී ලෙස බලමි. එහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයද බලමි. මේ නිවැරදියි නිවැරදි ක්‍රමයක්ද ඇත්තට මේ විදිහට සුඛ වේදනා දුක් වේදනාවෙන් ප්‍රතිස්ථාපනය වෙනවා ඊට පස්සේ දුක් වේදනා සුඛ වේදනා ප්‍රතිස්ථාපන වෙනවනම් ඒක නැවත සලකා බැලීමකට හෝ මානසිකාර්ය පැවැත්වීමකට හෝ හිත බෙහෙස ගැනීමකට කරන්න යන්න බෑ ඒක පේන්න අරින්ද ඒතකොට හිත මේ අනිත්‍ය ලක්ෂණයක් විදිහට මේක ගත්තට ප්‍රශ්නයක් නෑ නමුත් ඒක අනිච්චන් දුක්ඛං අනත්තං වශයෙන් හිත මෙහෙවන්න එපා හිත ප්‍රයෝග කරන්න එපා ප්‍රයෝග ප්‍රතිපස්සම්බනේ කරන්න ඕන සියලු ප්‍රයෝග කිරීම සංසිඳවන්න ඕන ඒක ලියලා ඒක නිකන් අහසේ වලාකුළු වෙනවා, කළු වලාකුළක් වෙනවා, සුදු වලාකුළක් වෙනවා, අහස පෑදෙනවා, ආය කළු වලාකුළක් වෙනවා වගේ. ඒව නිතරම වෙනස් වෙන දේවල්. ඒක මේ අනිත්‍යත්වයක් ආරෝපණය කරන්න යන්න එපා. ඒකෙන් අනිත්‍ය පේන්න අරින්න. ඒ නිසා මෙතන සැකයක් තීවිලා තමයි ලියන්නේ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණද බලමි මේ නිවැරදි කරන්න මට විස්තර කරන්න දෙන්න බලනවා කියන එකයි පේනවා කියන එකයි කාට හරි පුළුවන් ද මේ සභාවේ ඉන්න කෙනෙකුට උත්තරයක් දෙන්න බලනවයි පේනවයි කියන එකේ වෙනස මොකද්ද බලනවා කියන්නේ මොකද්ද පේනවා කියන්නේ හ්ම් කායසරක් කියන්නේ මේසර බලනවා කියන්නේ ඔව් තවත් තවත් විග්‍රහයක්. අචේතනිකව සිදුවෙන දෙයක්. ඒක නිසා බැලීමෙන් තමයි කෙලෙස් ඇති වෙන්නේ. පෙනුනට කෙලෙස් ඇති වෙන්නේ මේ භාවනා කරනකොට භාවනා කරනකොට ඒ භාවනාව මොනවද පෙන්වන්න හදනවා. ඒක පෙනුනට කමන්නේ බලන්න ගිය ගම චා මට දැන් අනිත්‍ය දුක්ඛ නාත්මත් පේනවනේ කියලා අයියා වෙන්න හදනවා. ඊට පස්සේ හිතට අං එනවා. අං ඇවිල්ලා ඉතින් පැහැය වෙනවා. ඒ නිසා මේ බලනවා, පේනවා, අහනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා. අන්නේ සකර්මක අකර්මක ભેදය මේ විපස්සනාදී හරි වැදගත් වෙනවා. ඒක තැනකදී මුලදී නම් අපි කරන වැඩ ටිකක් තියෙනවා. ඉඳ ගන්නවා, ආනාපානේ බලනවා වගේ බැලු බැලමට එහෙම එකක් තියෙනවා. නමුත් අන්තිමට ඒවා සියල්ල සිටුවෙන්නටලා පේන්න හරිනවා මිසක්කා බලන්න ගියොත් ඊළඟන කෑමක් සිද්ධ වෙයි. පේන්න හරිනවා කියන එක ලොකු ඉවසීමකින් ලොකු උපේක්ෂාවකින් ලොකු තලතුණකමකින් බැලීමේ ආධිනව දන්න කෙනා තමයි බැලිල නතර කරලා පේන්න හරින්නේ. පේන දේ අපි අටුවාවේ මෙන්න මෙහෙම කියනවා සසංකාරික අසංකාරික කියලා දෙයක්. දානයක් දෙනකොට හිතලා බැලලා සසංකාරිකවදී සසංකාරික කියලා හිතලා බැලලා මෙහෙවලා දෙනවා. අසංකාරිකෝ කියලා කියන්නේ කවුරුර ඇවිල්ලා ඉල්ලුවා ඉල්ලන දේ තිබ්බ දුන්නා. නැත්තම් ආහුගෙන පින්න පාත යන දැක්ක තම්බුපත් ටිකක් තිබ්බ දුන්නා. එතකොට මේ දෙකෙන් සසංකාරිකව හිතා බලා දෙන දානයත් අසංස්කාරික අවස්ථාව දෙන දාන්නේ වැඩියෙන් කුසල් සිද්ධ වෙන්නේ මොකේද? අසංකාරිකයි. භාවනාදී තේචරයි. හිතා බලලා දෙනදී අපිට හිතනවා ලොකු මෙහෙයුමක් තියෙනවා නම් හැබැයි ඉතින් මෙහෙම පුරාම තණ්හාමාන දිට්ටි වැඩ කරනවා. හැබැයි මතක තියානින්ද අසංස්කාරිකව දෙන්න බෑ සසංකාරිකව දීපු නැති මිනිහට. හිතලා බලලා දීලා දීලා දීලා මේ අතින් දීපු දේ අනික් අතට නොදැනෙන මට්ටමට යන්න ඕනේ. එදාට තමයි අසංකාරිකව දෙන්න පුළුවන්. ඒක නිසා අසංකාරිකව ගහෙන් gediyenna වගේ දෙන්න බෑ. සසංකාරිකව දීලා දීලා දීලා දීලා හැබැයිට දෙන්න ඕන. ඒ කියන්නේ යේසුස් වහන්සේ කිව්වෙ වමතින් දෙන දේ දකුණට නොදැනෙන්න දීපන්. ඒක හොඳ හොඳ ප්‍රකාශනයක්. ඉසල දෝතිම දෙනවා මෝ ලොකු අවස්ථාවක් දානයක් දුන්නා මං ඉන්දියාප්පන් දෙනවා මට ලබනාත්ම බුරියානි ලැබේවා කියලා ඉතින් ඔන්න කර්මය හිතා ගන්න. අන්තිමට දීලා දීලා දීලා දීලා දීලා ඒ දුන්නත් නොදුන්නත් එකයි හැබැයිට දෙනවා. ඒක අසංස්කාරිකයි. අසංස්කාරික තමයි බොහොම බලවත්. ඒකේ භාවනාදී අනිත්‍ය දුක්ඛ අනාත්ම බලනවට වැඩිය පේනවනම් එහෙනම් ඉතින් පදම ඇවිල්ලා. එහෙනම් මෝරලා. බලනවා කියන එක අමුඹ කෑමක්, පේනවා කියන එක ඉදිච්චඹ කෑමක්. අමුඹ දුම් ගහලා කඩලා දුම් ගහලා කන්න පුළුවන්. කවදාක ගහේ තුන වගේ රස නැහැ. අතින් දාන චේතනාව තමයි. මේ නිකම් පේන දේ දිහා බලනින් නැසුව පවුරු තෝගා බලන්න. පවුරු කාලා බැලුවොත් ඒක සෙකන්ඩ් හෑන්ඩ්. ඒක ඩුප්ලිකේට් එක. ඔරිජිනල් එක නම් කොච්චර නොබලා ඉඳ කිටියත් පෙන්නන වෙයිද. වෙලාව ආවට පස්සේ මොහ ඥානෙ මේරුවට පස්සේ සංසිද්ධිය පෙන්නනවා. ඒක වළක්වන්න බෑ. අවසල මේ එහෙම කර කර බලන එක සෙකන්ඩ් හෑන්ඩ්. ඒක ඩුප්ලිකේට් එක. ඔරිජිනල් එක කවදාකවත් එන්නේ අර ඇයි සිල තියෙනකම්. මුලිය හරිම අමාරුයි. හරි අමාරුයි අපිට මලක් පිපෙනවයි පුප්පනවයි කියන දෙක දන්න. මොකද පුප්පනවයි කියන්නේ? අපේ ගමේ පුප්පනවා කියන්නේ තද වෙනවට. නිකන් පුප්පන්න දෙන්න බෑ. එයා පුප්පන්න එපා. මලට පිපෙන්න අරින්න. ওই මල් විකුණ තැන් වල පුප්පලානේ දෙන්නේ. වෙන්නේ නැහැ. පිපිච්ච මල තමයි ලස්සන. ඒ නිසා මලක් දිගහැරෙන දිහා බලන්න පුළුවන්. ද පිපෙන මලක් දිහා බලා ඉන්න පුළුවන් නම් පුප්පනට කොච්චර ස්වභාව සිද්ධයිද? අපිට ඒකනේ බැරි අපි හැමදේම මේ අඹුවම කන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒක නිසා වෙන්නේ අර නියම එක එන්න පමා වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න සසංකාරික දාන දීලා තමයි අසංකාරිකයට යන්නේ. ඒ නිසා ඕනම කෙනෙක් ඉස්සලා බලන්න පෙළඹෙනවා. ඒ අපේ හිතේ තියෙන කුතුහලයේ හැටි. නමුත් ඒක ඒත් කමක් නෑ. හොඳ දේ බල බල ඉඳලා අන්තිමට පේන්න හරින මට්ටමට මේක අතහරින එක තමයි විමුක්තිය කියන්නේ. පේන තත්ත්වයට අතහැරියට පස්සේ අපි ඒ සිද්ධියෙන් විමුක්තයි. බලන්න යනවා කියලා කියන්නේ බැඳීමක් තියෙනවා. සංස්කාරික බැඳීමක් තියෙනවා. චේතනාමය බැඳීමක් තියෙනවා. අන්නේ චේතනාවේ බැඳීම ගෙවෙන කම්ම භාවනා කරන එක තමයි ඇතර ආශේවනයේදී මේක තේරුම් ගත්තට භාවිතාවේදී තමයි තමන්න තේරුම් ගන්නේ බුදියා ගන්නකොට ඉන්න බුදියන්තරලා යන්න අරින්න කියන එක. මට තේරුණේ නැහැ මොකද? ඇත්තටම මේක දෙන්නේ ඉස්සලා මුලින් තීන්දුව කරන වෙලාවේදී තමන් විනිශ්චය කරනවා මම මේ වෙලාවේ ගන්න තීන්දුව දිගටම යන්න කියලා. ඉතින් ඒක මට ටික ටික දෙනවට වැඩිය මේ පළල් මනසකින් කරන්න ඕන වැඩක්. දෙන්න පුරුදු කරනවා. ඒ වගේම නා හිතන්න නරක වැඩක් ඇබ්බැහියක් කරනවා. ඒ මනසෝ ඇබ්බැහියට ඒ නරක වැඩේ ගැනමසට තීරෙන්නේ නැහැ උනාට. නරක නරකම තමයි. ඇබ්බැහි නරකේ සාමාන්‍ය නරකට වැඩිය ධර්මයි. ඉතින් ඒ වගේ ඇත්තටම පුංචි පුංචි අර්ථ ભેද තියෙනවා, සියුම් අර්ථ ભેද තියෙනවා. පුළුවන් තරම්ම තියෙන්නේ මේකේ පින උනත් කුසලයක් බවටපත් වෙන්නේ මේ මම මාගේ කියන හැඟීමෙන් තොරව සිද්ධ වෙන්නේ කියලා. මම මාගේ කියන හැඟීම කොතනකින් හරි ගියාම මම කියනවා මුලින්ම එම ගාවන් නැතුව මේ ගේම පටන් ගන්න බෑ. ඒ නිසා මුලින්ම පටන් ගන්න ඒක එනකන් ගහින් ගිඩිනකම් බලන් ඉන්න එපා. අපිට කීයක් හරි දෙන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. දීලා දීලා දීලා අන්තිමට දවසක් එනකොට දුන්නත් එකයි නොදුන්නත් එකයි කියන දැන් ආවට පස්සේ තමයි දෙනමනසයා දීමෙන් නිදහස් වෙන්නේ. ඒ අපේ ඥාන කටුකුරුන් කටුකුරුන් දෙනේ අපේ ඥානමය කේමනන්ද ස්වාමීන් වහන්සේ කියනවා පඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ ප්‍රඥාව දීලා දාපු වෙලාවට කියන. ප්‍රඥාව මගේ කියා ගන්නකම් පඤ්ඤා විමුක්තියක් නැහැ. ප්‍රඥාව වඩන්න ඕනේ. ඒ ප්‍රඥාව තමගේ හැලුනට ගාලල්ල. ප්‍රඥා තිබුණත් එකයි නැත් එකයි. චේතු විමුක්තිය කියලා කියන්නේ සම්පූර්ණ සමාධියක් තියෙන එක නෑ කියලා කිසි ප්‍රශ්නයක් නෑ. ඒක දීලා දාන්න. ඒ සමතයෙන් විමුක්තයි. මට මේක තියෙන්න ඕන පැක් කරලා මේ ස්ටිල් කබඩ් එක දාලා ලොක් කරලා මේක තියාගෙන ඉන්න ඕන කිව්වොත් විමුක්තියක් නෑ. ඒක තාම කෑදරකම තියෙනවා. ඒක අතාරින්න ඕනේ. පඤ්ඤා විමුක්ති කියලා කියන්නේ අසම්පූර්ණ ඉහළම ප්‍රඥාව ලබනවා. අතාරින්න. තමන්ගේ හෝ අනුන්ගේ බලපෑමක් කියලා කියන්නේ. සසංකාරිකයි කියලා කියන්නේ තමන්ගේ හෝ අනුන්ගේ මෙහෙවීමක් සහිතව. බලපෑමක් හෝ මෙහෙවීමක් සහිතව මෙහෙවීම කෙලෙස්මයි. එච්චරයි ගන්න දෙන්නේ. තමන් මෙහෙව්වත් අනුන් මෙහෙව්වත් ඒ කෙලෙස් තුන තණ්හාමාන දිට්ඨි. ඒක ප්‍රයෝගයක්. ඒක ප්‍රයත්නයක්. හැම ප්‍රයත්නයක්ම සංස්කාරයක්. හැම සංස්කාරයක්ම දුක වෙනසයි කියනවා. සබ්බේ සංඛාරා දුක්ඛ. මේ මෙහෙම නිකන් කියමුකෝ. දැන් මම ප්‍රශ්නයක් අහුවා බලනවා පේනවා කියන්නේ මොකද්ද කියලා. ඒතර බලනවා කියලා කියන්නේ චේතනා සහිතව. පේනවා කියලා කියන්නේ චේතනා විරහිතව. චේතනාවල තව නමක් තමයි සංස්කාර කියන්නේ. ඒ සබ්බේ සංඛාරා දුක්ඛ නම් හැම බැලීමක්ම දුකක්. හැම පෙනීමක්ම ප්‍රශ්නයක් නැහැ. හැම අහන්න ගියොත් දුකක්, ඇහුණට ප්‍රශ්නයක් නැහැ. එතින් තමයි මේ මේ කේල් ගෙඩිය පොත්ත ගැලෙවා වගේ අපි මේක තේරුම් ගන්න මොනම හෝ හිතලා බල්ලා කරා නම් සමා වෙන්න පිනක් උනත් සංසාරේ දික් වෙනවා. පින පිනක් උනත් හිත ලබලා කරන සංසාර දික් වෙන එක කෙරුණාට ප්‍රශ්නයක් නැහැ. ඔය වෙන්න ඕන දේ කරනවා. ඒක තමයි ඒක සාක්ෂි දරන ප්‍රශ්නයක් නැහැ. හිතන්න ගියොත් ඒ හිතන හැම වෙලාවෙම පිනක් තමයි. නමුත් ඉලාස්ටික් පටිය වගේ ඇදිලා යනවා. ඉතින් මම දැන මේවා මම කියන්න ගිහිල්ලා මොන පැත්තට බාර ගන්නවද කියලා හැබැයි මම මම දන්නවා ඒක මේ ඔය අසංකාරික සසංකාරික ભેදේ තේරුම් ගන්නකොට කොයි පොතෙත් විස්තර කරලා තියෙනවා. ඒ මම හිතලා කියන එකක් නෙවෙයි අලුත්ම දර්ශනයක් නෙවෙයි හැමතැනම කියලා තියෙනවා. ඉතින් මෙතනදී අපි ඒක වාසියට ගන්නවා. භාවනාවේදී අපි පටන් ගන්නෙ මෙහෙවන තැන ඉඳලා මෙහෙය වෙන තැනට හිත යන්න අරින්න. දන්න තැන ඉඳලා නොදන්න තැනට හිත යන්න. ගොරෝසු තැන ඉඳලා සියුම් තැනට යන්න. මමයා ඉන්න තැන ඉඳලා මමයා නැත් තැනට යන්න. සංඥාවක් තියෙන තැන, නිමිත්තක් තියෙන තැන ඉඳලා අනිමිත්ත තැනට යන්න. ඔය ඔය වෙනස වෙන්න දවස් ගණන් යන්නේ නැහැ. නෑ නෑ එහෙම අවශ්‍ය නෑ. එහෙම අවශ්‍ය නෑ ප්‍රශ්නේ නෑ. මොකද නෑ. එහෙම කියන්නත් බෑ. මොකද මේ විවේකයේ නෙවෙයි නිවන කියන්නේ. මේක මේ අතරමැදි අවස්ථාව. මේ අතරමැදි අවස්ථාව සිද්ධි කරගන්න නැතුව මේ අතරමැදි අවස්ථාව වශී කරගන්න නැතුව මේ අතරමැදි අවස්ථාව මේ හුරු කරගන්න නැතුව එහාට යන්න බෑ. මේ අතරමැදි අවස්ථාවේදී හැලහැප්පීමක් ආවොත් අපරාධේ ජීවිතේ මල් විහිම්පත්. හම්බෙච්ච එකත් අනාගතේ. ඉතින් කමටහන සුද්ධ කරලා දෙන්න ඕනේ. උඹට ඕක භාවනා කරුව එක නිසා නෙමෙයි කොහොමදත් එන එක. කරුණාකර ඔතනදී තණ්හාව මානෙ දික්කයි අයින් කරලා ඔක දිහා බලන්නේ තමයි. බලන්නේ හිටියට තාම නිවන් දැකලා නැහැ. තාම නිවන් දැකලා නැහැ. ඊට පස්සේ තමයි විදර්ශනා පරපුර පටන් ගන්නෙ. ඇත්ත දයා කියන කතාව ඇත්තක් තියෙනවා මේ මහසිසාරට බව පිළිගන්න මෙතෙන්ට එනකන් තමයි භාවනාව රළුපරළු ඊට පස්සේ ඉබේ භාවනාව යනවා ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ එන දෙයකත් ඔතෙන් යනකම් ආයෙත් අල්ලු කරනවා ඊට පස්සේ ඒකත් ඒ විදිහට යනවා ඊට පස්සේ ඒක සූදුවක් අබ්බැහියක් පුරුද්දක් පාඩපත් වෙනවා යම් ප්‍රමාණයක් නිකන් උදාහරණයක් වශයෙන් කිව්වොත් කන්දක් උඩ තියෙන ගලක් ඉස්මතු කරලා පෙරලෙන්න උස්සලා තියන ඊට පස්සේ පෙරලෙනවා ඒකට කන්ද ගිලිලා නැති ඉතින් ඒක හාරලා උස්සලා තල්ලු කරතයි ඕක අපි හන්තානේ නගිනකොට උඩට ගිහිල්ලා විශාල ගලක් අරගෙන කට්ටිය ඔක්කොම එකතු වෙලා පෙරලනවා කොයි ඊතුතු කුඩේ යනවද නැත්නම් දඩ බඩ මුයිමත් වෙන්න බෑ. ඒක අර උස්සලා ගන්නකම් Tamandat ඇටිය බර ගලක් හරි වෙහෙසක් කරන්න ඕනේ. ඊට පස්සේ ආන්නේ වගේ මුල් ප්‍රයත්නය මොකද්ද ඒකට කියනවා මේ ජවලනාංකයද මොකද්ද කියලා දර කෑල්ලක් පත්තු වෙන්නේ යම් ප්‍රමාණයක් තාපයක් ඇති කරන්න ඕනේ. ඊට පස්සේ ඒ තාපය විසින් දර සම්පූර්ණ පත්තු කළා දානවා. ඒ පත්තු කරන මේකට ඒකනේ කියන්නේ kindling අවුලනවා කියලා කතාවක් තියෙනවා. අවුලනවා අවුල ගන්න අමාරු. අවුලට පස්සේ ඒකෙන් ඇති වෙන තාපෙන් ඒක දුවනවා. ඒ නිසා ඇවිලිල්ලක් තියෙනවා. ඒ වගේ තමයි භාවනාවේදීත් අපි මෙහෙම රිට්‍රීට් එකක් ඉන්නකොට හොඳට ගැම්ම යනවා. ඊට කැඩුනට පස්සේ ආය අවුලනවා. ආය අවුලලා ඒ මට්ටමන ගත්තට පස්සේ අරගෙන යනවා. ඊට පස්සේ තේරුම් ගන්නවා මේකේ තියෙන මේ හොදෝ තමලි දාන විදියට අවුල ගත්තට පස්සේ කෙලවර කරනවා. දැන් කරන්නේ මොනේ අවුල හොඳට පහන්න වෙනකොට ආයෙ ගිහලා ආයෙ රක්ක කරගෙන ආයෙ තේම ගන්නවා. ගිහලා ආයෙ කොහොමද පටන් ගන්න කියලා අහනවා. ඉතින් මුල්ලක ඉඳලා යන්න ඕනේ. ඉතින් ඒ මුල් ටිකේදී ඇති වෙන ඒ කියන්නේ මේ වේස්ටේජ් එක. ඒක නැත්තම් කියනනම් spiritual consumerization. ආධ්‍යාත්මික වස්තු අධිපරිභෝගිකත්වයටපත් කරන එක අන්තිමට සොරි කියලා හිතනවා. අනේ කොච්චර මේ ඉතිසලා මේ තැනට ආවද අපි මේ තැන දන්නේ නැතුව මේ ස්මාර්ට් වෙන්න ගියා, හදන්න ගියා, බලන්න ගියා. ඒකෙන් අනාගත කියන එක. ඉතින් තේනකොට ඉතින් ගොළු වෙනවා. මොකද කිසි කෙනෙක් නැහැ එහෙම නැතුව යන කෙනෙක්. ගරු ස්වාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධයේ චතු ධාතුව හේතු වෙනවාද හේතු ප්‍රත්‍ය වෙනවාද වේදනා චෛසික ධර්මයේ කය මුල් කොට ඇතිවන්නේ දැයි පැහැදිලි කළ මැන මෙවුවා කමඨාන් සුද්ධ කිරීමට ගන්නෑ මෙවුවා නිකන් මේ සාමාන්‍ය මූලධර්ම ප්‍රශ්න අපි කැමැති නම් මේ ප්‍රශ්නේ දාන්න අපි අර ධර්ම සාකච්ඡාවකට. නමුත් මෙතෙන්දී අපි ගන්න හදන්නේ පුළුවන් තරම් මේ භාවනාවේදී මතුවෙන ප්‍රායෝගික ප්‍රශ්න මේවා මම කියනවා සුද්ධ මූල ධර්ම ප්‍රශ්න කියලා. නමුත් තරක දේවල් නෙවෙයි. අගරු ස්වාමීන් වහන්සේ ඉබේ වැටෙන ප්‍රස්වාසය අරමුණු කරගෙන සංස්කාර උපේක්ෂාව වලට පත් වෙන ක්‍රමයටයි මා පුහුණු කළේ. එම ආස්වාසය දැන් නොදැනී ගුරු ස්වාස්වාසය හෝ ප්‍රස්වාස අරමුණු කිරීමෙන් තන්පත් වීමක් නොවි වෙහෙසටපත් වේ. ගුරු ස්වාස්වාසය ප්‍රස්වාසය අරමුණු කිරීමෙන් තන්පත් වීමක් නොවි වෙහෙසටපත් වූ වහන්සේගේ පසුගිය ධර්මදේශනට අනුව මම දැන් හිතක් අයක ඊටාම වේගී සත්‍යයට පත්වනතර හිඳගෙන සිට කය ඇති වෙන සියුම් වේදනාවන් අරමුණු ලෙස ගැනීමෙන් එම වේදනාව ගෙවන් කිරීමෙන් ගෙවන් කිරීමත් සමගම අර පුරුදු කළ උපේක්ෂාටපත් වේ. වරින් වර මේ වේදනාවකින්ම දුරුව උවත් නැවත නැවත වේදනාවම අරමුණු කිරීම උපේක්ෂාටපත් වෙනවා. මේ නිවැරදියි නිවැරදියයි හිතමි උපේක්ෂාටපත් වූ පසුව එන හිතිලි ප්‍රමාණය ඉතා ස්වල්ප බව පැද්දෙනි. එම හිතිලි දෙස බැලීමේදී ඒවාට මම සම්බන්ධ නොවන ඒවා බවද පෙනේ. ඒ නිසා මේවා ගිවි යෑම බැලිම පහසුවේ. මේ පිළිබඳ අපගේ අදහස් දන්නවන මෙන් කවුරුන් ඉල්ලා සිටිමි. බැලු බැලමට නම් පේන්න තියෙන්නේ හොඳයි. කියන්නේ කය හා සම්බන්ධ රූප හා සම්බන්ධ අරමුණක් නෙවෙයි තේමාව කරගෙන තියෙන්නේ වේදනාව. ඒක නාම ධර්මයක්. ඉතින් ඒක නිසා එතන තියෙන පුංචි අනතුරක් තියෙනවා. රූප කර්මස්ථානයක් නම් හොඳටම ඒකේ මේ සටහන් ආකාර වශයෙන් අතගාලා දැක ගන්න පුළුවන්. නාම කර්මස්ථානෙකින් පටන් අරගත්තාම ඒක හිතලුවක්ද ඇත්තට අපේකක්ද නැත්නම් තාත්වික එකක්ද අතාත්වික එකක්ද කියලා මනින්න බැරි ප්‍රශ්නේ තියෙනවා. නමුත් මේ විදිහට පෙරගමනක් පේන්න තියෙනවා නම් හිතවිලි පාඩු වෙනවා ආපු හිතවිලි තල්ලන්නේ නැහැ කියලා. ඒ අනතුර මකාගෙන ගිහිල්ලා තියෙනවා වගේ පේන නිසා මේක හොඳට පුරුදු කරන්න ඕනේ. ඒ පුරුදු කිරීම අපිට නම් කරන්න පුළුවන් මේ විවේක වෙන්න පුරුදු කරනවා. කාය විවේක මේක චිත්ත විවේක අවස්ථාවක්. ඒ චිත්ත විවේකේ නිතරම ආහාර ගන්නවා වගේ දවසට තුන් වේලක් ආහාර ගන්නවා වගේ නිදා ගන්නවා වගේ ඒ චිත්ත වේගයේ අත්‍යවශ්‍ය අංගයක් බාටපත් වුණාට පස්සේ ජීවිතේ කාලසටහනේ ඊට පස්සේ හිත ස්වභාවයෙන්ම උපදි විවේකයේ දිහාට ගමන් කරනවා ඒක නොදක ඉන්න බෑ විශේෂයෙන්ම මේ විපස්සනා පිළිබඳව දැනීමක් ඇති කෙනාට ඒ නිසා මේක පුළුවන් තරම් පුරුදු කරලා පුළුවන් තරම් ජීවිතේ මම කියන මෙහෙම එකක් ඉඳගෙන ඉන්නකොට විතරක් නෙවෙයි රැමැද්දාවේ අපි නිින්දෙන් අවදි වෙන වෙලාවල් තියෙනවනේ හාන්සි වෙලා ඒ වෙලාවටත් බලන්න ඔය කියන විවේකේ ගන්න බැරිද කියලා. දැන් ගමනක් යනකොට තමයි ආසනේ වාඩි වෙලා ඉන්න වාහනයක එතකොටත් බැරිද බලන්න. සක්මන් කරන්න සක්මන් හොඳට පුරුදු වුණාට පස්සේ ඔය තියෙන විවේකේ ගන්න බැරිද බලන්න. එතකොට අපි අර ආනාපානෙන් නිදහස් වුණා වගේම ඉරියව්වෙමුත් නිදහස් වෙනවා. දවසේ කාලෙමුත් නිදහස් වෙනවා. ලද ලද වෙලාවේ මේ ඒ විවේකයේ හුරු කරගන්න. එතකොට චිත්ත විවේකයේ අංග සම්පූර්ණ වෙන්න වෙන්න ඊගාවට තියෙන ගැඹුරු විවේකයේ නැත්නම් උපදි විවේකයට යන්න තියෙන ඉඩ වැඩි. කරු ස්වාමීන් වහන්සේ මා ඉලිමානේ සක්කම් භාවනා කරමින් සිටන විට වම් පය හා දකුණු පයට මාගේ අවධානය බොහෝ විට යොමු තිබුණත් වරින් වර හිතවිලි මනසට ඇතුල්ලි අවධානය වම්පසින් හා දකුණුපසින් සුළු මොහොතකට බිඳී කිය බවක් දකිමි. ඒත් ශාලාව තුළ සක්මන් කිරීමේදී හිත වම්පය හා දකුණුපයට අවධානය යොමු කර දිගටම හිත පිටට නොගොස් පවත්වා ගැනීමට හැකියාව ලැබුණි. මුලදී තදබර නිතිබර ගතියක් පහළ විය. මේ සක්මන් භාවනාවේ සිදුවිය හැකිද? තවදුරටත් සක්මනේදී සිටීදී ධාතු මනස්කාරයේ ක්‍රියාත්මක වන බව අත්දැකීමි. ඒ අතර හිස තුලින් අබෑට පුපුරු ගහන්නක් මෙන් ඇට පිපිරෙන ශබ්ද නිකුත් වන්නට විය. මෙම ඇට පිපිරෙන ශබ්දයේ ධාතු මනසකාරයේ වෙනස් ස්වරූපයකින් පෙන්වු කරන්නෙක්දයි කරුණාවෙන් පැහැදිලි කර දෙනෙමින් කෘතඥ පූර්වක ඉලා සිටමි. මේ ඒකාන්ත වශයෙන් කියන්න බෑ නමුත් ඒ හැම ධාතු ගුණයක්ම හරහා ගියාට පස්සේ ඒකේ යට තියෙන්නේ වගේ කම්පන චංචල වේගයක් විතරයි. ඒ නිසා ධාතු මනසකාරයේ හිත හොඳට සිද්ධ වෙනකොට ධාතු මනසකාරයේ හිත හොඳට පදම් වෙනකොට ඒ ධාතු බාටපත් වෙන්න මුල් වෙච්ච ශක්තිය වේග ධාරාවල් අර වගේ නිකන් මේ පුපුරු ගහන ස්වරූපෙට කම්පන චච්චර ස්වරූපෙට එක එක තරංග ස්වරූපෙට පේන්න පටන් අර ගන්නවා නමුත් ධාතු මනසකාරයේ හිටියත් මේ විදිහට පුපුරු ගහන දේ හිටියත් හිත තියෙන්නේ වර්තමානයේ හිත තියෙන්නේ ඇතුළට නැමිලා ඒව එකින් එක නිකන් පොත්ත පොත්ත ගලවලා දානවා වගේ රතුරුණු ගෙඩියක නැත්නම් කේල් කඳක පොත්ත පොත්ත ගලවලා දානවා වගේ අතුරට බැසීමක් තමයි තියෙන්නේ. අර පළවෙනි එකේ දෙවෙනි එකේදී පිටත සක්මන සහ ඇතුළත සක්මන කියලා බලනකොට පිටත සක්මනේ Tamanට අර වම දකුණ කියලා මේ පහේ සංවේදී භාවය පොළොවත් එක්ක ගැටෙන ගොරෝසුවට ගැටෙනේ අරමුණ තියේදී විලිලජ්ජ නැතුව හිතවිලි එන බව දකින්න පුළුවන්. නමුත් හිතවිලි වලට මත් වෙන්නේ නැතුව හිතවිලි අස්සෙන් වම දකුණ දකින්නවා කියන එක මම හිතන හොඳ සිල්ලක්කාර සතියක් කියලා. හිතවිලි නැතුව හොඳට නිකන් කවුරුත් නැතනක විවේක තැනක සක්මන් කරනකොට වැඩිය කවදා හෝ දැන් මම මේ හිතේ මම ඉන්නේ සක්මනක මට හොඳට වම දකුණ පේනවා. පේන අතර හිතවිලි යනවා. නමුත් හිතවිලි ගියයි කියලා බාධාවක් කරගන්න නැතුව හිතවිලි විනිවිදින්න පුළුවන් නම් හිතවිලි හරහා ඒ මේ සක්මන දැක ගන්න පුළුවන් නම් මම හිතන එක බොහොම ක්‍රියාශීලී සතියක් තියෙනවා. මේ ක්‍රියාශීලී සතිය විශේෂයෙන්ම හිතවිලිත් එක්ක වැඩ ගන්න එක හුඟ දෙනෙක් අල්ලන්නේ සක්මනේදී. සක්මනේ කොන් දෙකේ නෙවෙයි මැදදී. කොන් දෙකේ තියෙන්නේ රූප, ශබ්ද වගේ දේවල්. මැදදී යනකොට හොඳට පේනවා ඒ හිතවිලි එහෙම හිටිබුණට බලන්න පුළුවන් තව ඉස්සරහට ගියාට පස්සේ තේරෙයි Taman ඇවිදින්නේ හිතවිලි කාපට්ටයක් උඩ. හිතවිලි වලින් හදපු ලනුපැදුරක් උඩ ඇවිදින වගේ කිලෝරක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. Taman ඒක උඩින් යන්න පුළුවන්. ඒකට තේරෙනවා. ඒකට ලොකු සාංශ නමක් දාලා දුන්නා මේ විතක්ක විජය කියලා. ඒ විතක්ක චිත්ත වීදි බවට හෝ අර්ථ බවට හෝ සංකල්ප බවටපත් වෙන්නේ නැහැ. නිකන් කලල රූප වගේ ඇවිල්ලා නැතිලා යනවා. ඒවා නිකන් චේන් තෝට්ස් නෙවෙයි. නිකන් පුරුක් විතරයි. ට්‍රේන් තෝට්ස් නෙවෙයි. ඔහේ තියෙනවා මේක හිතවිල්ලක් නේද කියලා බලපුවම මේ ඔක්කොම ටක් ගාලා පෙළ ගහලා ලස්සන අර්ථයක් දෙනවා. හිතවිලි අස්සෙන් වම දකුණ බල බල යනකොට ඒව මතුවෙන නිකන් සම්බම්බ පුළු වගේ කිසිම අර්ථයක් දනවන්නේ නැතුව හොඳටම බලන්න චෙක් කරලා මතකෙට යන්නේ මොනම දෙයක්වත් මතකෙට යන්නේ ඒව ආවදැනීම හැන්ඩල් වෙලා යනවා මතකට යන්න තේමාවක් නැති වෙනවා වගේ. කන්ටෙන්ට් එක නැති වෙනවා. ඒකෙන් තේින්න පටන් ගන්නවා සතියයි මේ සක්මනයි බලවත්. හිතවිලි දුර්වල වෙනවා. අන්න ඒ වෙදී ඒ ඇති වෙන ආත්ම විශ්වාසය හරි වටිනවා. හිතවිලි ජය ගන්න. හිතවිලි ජය ගන්නවා කියලා කියන්නේ හිතවිලි නෑ කියන එක නෙවෙයි. අන්න එච්චරයි මම මේ කියන්නේ. හිතවිලි තිබුණාට තමයි ප්‍රශ්නයක් නෑ. යම් ප්‍රමාණයකට හිතවිලි තියෙන ගණන් ගන්න නෑ. ඊට පස්සේ වේදනත් එච්චරයි. සද්දත් එච්චරයි. ඒ වේදනාව ගොඩක් වෙලාට අත්දකින්නේ පරියන්කේදී. මොකද සක්මන්ට වේදනාව එනවා අඩුයි හිතවිලි වැඩි. විශේෂයෙන්ම එලි මහන්සක්මනේදී. ඉතින් මේව එක එක පැති වලින් බල බල අපි අර සතියේ බලවත්කමත් වේදනාව හිතවිලි නිතර කරදර කරලා දුර්වල දේවල් බවත් ක්‍රමිකව උපකරණ පාවිච්චි කරන දානවා ආයුධය පාවිච්චි කරන දානවනම් මේ හිතවිලි වේදනා සද්ද අතරමැදින් ඕන තරම් සතිය වඩන්න පුළුවන් බවත් සක්මනේදී හිතවිලි සම්බන්ධයෙන් ලොකු අත්දැකීමක් ලබන්න පුළුවන්. ඒක නිසා කියනවා මේ Tamanට මේ depression එකක්, frustration එකක් මොනවාරි gedara විසඳගන්න ප්‍රශ්නයක් බැන්නම් ඉඳ ගන්න යන්න එපා. ඉඳ ගන්න ගියාම වැඩි වෙනවා ඒක. කොච්ච දාන්න ගන්න හොඳම වැඩේ තමයි සක්මන් ගන්න. සාමාන්‍ය වේගයට යන්න ඕන. හොඳට යහට මට සක්මන් කරලා සක්මන තුනී වේගෙන එනකොට අර ප්‍රශ්නේ හොඳට විසඳිලා. ඕක ගණන් ගන්න දෙයක් නෑ ඔන්නේ සක්මන් කරමු කියලා. මේ හිතේ ප්‍රාණගතිය එන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ඔය උගාක් ඒ විද්‍යාඥයෝ හරි චින්තකයෝ හරි ඒ මොන හරි අදහසක් ආවට පස්සේ ඒක හොඳට පළපදියම් කරගන්නේ සක්මන් කර කර තමයි. ධක්මනේ තමයි ඒක හොඳට මේ හිතවිලි පිළිබඳව ගුණයක් ගන්න පුළුවන්. හැබැයි මේ මම කියන්නේ මේ හිතවිලි ගුණ නෙමෙයි මම කියන්නේ සක්මනේ ගුණ ඕනේ සත්‍ය ගුණ ඕනේ. නමුත් ඒ තරම් මේ ශක්තිය තියෙනවා හරි මේ සංවිධාන ශක්තියක් හිතේ කෝලම් පිළිබඳව ගරු ස්වාමීන් වහන්සේ භාවනා සම්බන්ධයෙන් අවශ්‍ය වෙන දැනුම දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලට ඉන්ටර්නෙට් එකෙන් සම්බන්ධ අතර කටුකුරුන්දේ ඥානන්ද සායනස්ගේ පොත් පරිණවර කියමි. ඒකපනේ චන්දිරු සායනස්ගේ පොත්ද කියමි. මම සූත්‍ර පිටකෝ වෙනත් ගැඹුරු පොත් කියවන්නේ නැත. ප්‍රායෝගිකව අත්දින අත්දැකීම් වලට නමක් වැටෙන්නේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවල සමන් දීමෙන් පසුයි. මගේ එකම අභිලාෂය ප්‍රායෝගික අත්දැකීම් දිනු කර ගැනීමයි. මගේ මේ අභිලාෂය දිනු කර ගැනීමට සූත්‍ර පිටක වැනි පොත්පත් කිවිය යුතුද? මෙවැනි වැඩසටහන් වලදී කිසිම දවසක අසහ නැති ගැඹුරු වචන භාවනා යෝගින් අසන්ට ලැබේ. මගේ භාවනා දියුණු කර ගැනීම මා දැනට අසන කියවන පොත්වලට අමතරව තව ඉගෙන ගැනීමට අවශ්‍යයි. ඔබ හිතනවා නම් ඒ කවරක්දයි කරුණෙන් පහදා දෙන්න. මේක මේ සාධාරණ ප්‍රශ්න ඉදිරිපත් කරන එක. නමුත් මේ ධර්මය කියලා කියන්නේ මහා පුදුමාකාර දෙයක්. Taman ඒකට මේ සතිය මාර්ගයෙන් හෝ නැත්නම් මොන ඉන්දිය ධර්මයක් හරහා හරි පෙළඹුණාට පස්සේ ධර්මයේ විසින් ඉතුරු ඔක්කොම දේවල් අරන් දෙනවා. ආය මොන්නම දෙයක්වත් Taman හොයාගෙන යන්න ඕන බොහෝම ලේසියට ඒ මේ බුරුමේ ඉන්න කාලේ කැනඩාවෙ ඉඳලා ආපු කැනේඩියන් ජාතික දොස්තරෝණ කෙනෙක් හිටියා. ඒ ධර්ම සාකච්ඡාවේදී එයා කියනවා සයිඩට ස්වාමීන් වහන්සේ උඟ දෙනෙක් කියනවා මේ ධර්මය හොයාගෙන යන්න හරි අමාරුයි කියලා. ස්වාමීන් වහන්සේ ධර්මේ මා හොයාගෙන අපේකයි සිද්ධ වුණේ. මට ඔබ වහන්සේලා වගේ කෙනෙක් හම්බෙලා මෙච්චර ධර්මයට එනකොට ධර්මේ මාව හොයාගෙන අවිල්ල තියෙන මට හිතා ගන්න බෑ කිව්වා. මම මම ජීවිතේ දොස්තර නෝන කෙනෙක් ඉන්නේ කැනඩාවේ. නමුත් දැන් අද මං ඉන්නේ කොහෙද කියලා. ඒක නිසා ධර්මයට එන්න හරින්න එන්න හරනකොට හොඳම පදනමෙන් දෙන්නේ. හොඳම පදමෙන් දෙන්නේ. හොයාගෙන යන්න ගියාම අමාරුයි. හැබැයි හොයාගෙන ගියයි කියලා වරදින්නෙත් නෑ. ප්‍රායෝගික පැත්ත මුල් කරගෙන ගියොත්. එහෙම නැත්තම් ආය මොකුත් නැහැ බූරුවගේ පිටේ අකුරු පැටව වගේ මොනවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රායෝගික පැත්තේ ඉස්සර වුණාට පස්සේ ඒක හොයාගෙන ගියත් ස්වභාවයෙන් ආවත් මේ ධර්මයේ කියන එක ජීවත් වෙන දෙයක්, ඕපනායක දෙයක් හිතා ගන්න බෑ. ওই ඥානන්ද සාසිකය අහුවාම මේ සංසේ කටුකුරුන් දීපදලා තියෙනවා. මේ කොහොමද මේ තරම් ඉංග්‍රීසි භාෂාවක සිංහල භාෂාවක දැනගත්ත කියලා කියනවා මේ සිංහල නම් මව් භාෂාවලු ඉංග්‍රීසි පියා භාෂාව කියලා වගේ දාන්න වෙනවා කිව්වා මට ඒකකුත් ඇවිල්ලා තියෙනවලු කොහෙන් ආවත් දන්නේ නැති. ඒක ෆාදර්ස් ලැන්ග්වේජ් කියලා හරි දාන්න තියෙන්නේ. ඒ සාංශ ලියපු පොත කියවන්නේ සුද්ධියෝ ඇමරිකන් එංගලන්ත ජාතික සුද්ධියෝ දෙපැත්තෙන් ඩික්ෂනරි දෙකක් තියාගෙන. ඔය concept and reality කියන පොත හරි ඒ පොත කියවන්න බලන සුද්ධියෝ අඬනවා. උන් ඉපදිලා තියෙන සුද්ධිය. උපදිලා කියන්නේ ඉංග්‍රීසි කාරෝ. කියනවා මේ ස්වාමීන් වහන්සේ වචනයක් ගැලපුවොත් වාක්‍යයක් ගැලපුවොත් මොකකට තොල්ලන්න බෑ. ඒකේ මේ මේ ස්වාමීන් වහන්සේගේ ගුණයක් නෙවෙයි ධර්මයේ ගුණය. ඊට පස්සේ ඒකම යෙදෙනකොට මේ අවශ්‍ය කරන දේවල් ලැබෙනවා. මට තිබුණ ප්‍රශ්නේ මගේ පුද්ගලික පැත්තෙන් මේ අටුවාව එහෙම නැත්නම් අභිධර්මය පිළිබඳව අර විද්‍යානුකූල අධ්‍යාපනය නිසා මට පහත් හැඟීමක් ආවා. මේ කෙලින්ම බුද්ධ වචනේ සීදියා කවුරු පෙරක දොරුනේ මට ඕනේ නැහැ. ඉතින් මං ගිහිල්ලා ඕක අපේ ලොකු සාංශික ලොකු සාංශික කෙනෙක් බොහොම තරසුනා කෙනෙක්. කිසියම් වෙලාවකට ගැටමක් ඇති වෙන නිසා මම කව ස්වාමීන් වහන්සේ මේ විද්‍යාඥයෝ හදලා තියෙන සමීකරණයි විද්‍යාඥයෝ හදලා තියෙන මේ ප්‍රස්තාරය බලලා තීත්ත වෙලා තියෙන්නේ මට. අපිටවාචාරින් වහන්සේලාත් ওই සමීකරණ අපිට උගන්වන්න හදනකොට අර බුද්ධ ආගමේ තියෙන අර ඔරිජිනල් මේක නැති වෙනවා. ඒක නිසා මට නම් බෑ. කමක් නැහැ. ඒක දෙයක් ඇත්තේ නැහැ කිව්වා. ගන්න පුළුවන් හරි ගන්න බැරි නම් නිකන් ඕනේ කියලා හිතෙනවා නම් මජ්ක්‍ධිම නිකාය පොට්ටික කියවන්නේ කෙලිම බුද්ධ වචනේ. ඒකේ තියෙන ඔක්කොම වගේ ඒ භාවනා සම්බන්ධ සර්වචනාංශයේ දේශමේ සාකච්ඡා මාර්ගයෙන් කාටද කියපේවා තියෙන. හැබැයි තේරෙන්නේ නැහැ. ඒ වගේනේ වෙනමම පරිසරයක අවුරුදු 2600කට ඉස්සෙල්ලා ඉන්දියාවේදී බමුණන් උගන්වපු දෙයක් තියෙනවා. අපිට තේරෙන්නේ නමුත් තේරෙන ටික තමන්ගේ අත්දැකීම හරහා නම් තේරෙන්නේ වෙන කවුරුත් පෙරක දොරුවෝනේ නැහැ. පෙරක දොරුව හිටියට ගමන් නැහැ පෙරක දොරුවට අයියා වෙන්න දෙන්න එපා. එයා කුලීකාරයෙක් වගේ පැත්තක තියා ඉන්න ඕන වෙනකොට අරක දෙ මේ දේ ගන්න නැතුව ඒවා ලොකු වෙන්න ගත්තොත් අර ඔරිජිනල් එක නැති වෙනවා. ඒ නිසා ප්‍රායෝගික පැත්ත ඉස්සර වෙලා යනවා නම් මම හිතන්නේ ඒ ධර්මයේ Taman කරා හොයාගෙන ඉන්න එක වෙනවා. ඒක ගැන නම් මම දන්නේ මට නම් කිසිම සැකයක් නැහැ. විකේ විකේසි තව කෙනෙකුට ඒ විශ්වාසය ඇති කරන්නත්මයි කිසිම පැකිලීමකුත් නැහැ. ධර්මයට යෙදෙන්න ඉතු ටික ඔක්කොම හොයාගෙන මම ගියසරේ පර්ත් වලට ගියාට පස්සේ ගියසරේ ඉස්සලා සරේ එතන හිටියා මේ ඕස්ට්‍රේලියානු ජාතික ප්‍රොෆෙසර් කෙනෙක් ෆොරෙන්සික් මෙඩිසින් කරන. එයා කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ අපි වගේ වාසනාවන්තයෝ જાතියක් නැහැ. බ්‍රහ්මන් සහමුද්‍රෝ අපිට කියලා දෙනවා සංඝයා කරේ පිහිට නැහැටි. බුද්ධ පූජාවක් තියෙන හැටි. බුදුන් කරේ පිහිට නැහැටි. සමතේ. ඔබ වහන්සේ අනික රහමුද්‍රන්ගේ නම කිව්ව මට මතක නැහැ. ඇවිල්ලා විපස්සනා උගන්න. බලන්න අපි මෙතන ඉපදිච්ච නිසා අපිට දෙකම හම්බෙලා. අර පැත්තේ ලෝකෙන හොඳටම ඉගෙනගෙන අර සංසය සමතය උගන්වනවා. ඔබ වහන්සේයිල විපස්සනා උගන්වනවා ඉතින් බලන්න. මොනතරම් වාසනාවද තියෙන කියලා කිසිම පැකිලීමක් නැහැ. මම මේ ත්‍රිපිටකය කියුවේ නැහැ. උප්පත්ති බෞද්ධයෙක් නෙවෙයි. අනේ මට මොකක්වත් නැහැ. අර පැමිණිච්ච දේ මල ඉදිරියට ආවට පස්සේ අයිර පැවුවා වගේ සන්තෝෂ වෙන්න ඔක්කොම ටික හැදෙනවා. ඒක පිළිබඳව මේ ඒ ප්‍රශ්නේ ආවේ ඒ හිටපු කට්ටිය අතර වාදයක් පැන නැග්ගා මම සිංහලෙන්ද බණ කියන්න ඕනේ ඉංග්‍රීසියෙන්ද කියලා. බරගාන කිව්වා සිංහල හරි ශෝක් ස්වාමීන් වහන්සේගේ ඒක නිසා සිංහලෙන් බණ කියන්න ඕනේ කියලා. ඕස්ට්‍රේලියාවේ සිංහල කට්ටිය ගොමලට බුදුහා ස්වාමීන් වහන්සේ සිංහල බණ ඕන ලංකාවට බලලා මේක සුද්ධ කරාට. ඒ මේක ඉංග්‍රීසියෙන් කියවෙන්න ඕනේ. ඒක මේ මිනිස්සුන්ට අහන්න හම්බ වෙන්නේ. ඔය රණ්ඩුව යනකොට මම උත්තර කතා කළේ කොහොමද දන්නවද මේ මිනිස්සු මොකටද ගහගන්නේ කියලා. මේ ඉංග්‍රීසියෙන් කියන ඊට පස්සේ ගෝසාංශ මට එකයි කියන්නේ ඔබ වහන්සේ කැමැති භාෂාවෙන් කියන්නේ මේ පිරිස ළඟ ඉන්නකොට මට ධර්ම ලැබෙනවා කිව්වා. භාෂාවෙන් නෙවෙයි කිව්වා. මේ වගේ මේ භාවනා කරන පිරිස සුදු ඇඳගෙන ඉන්නවා දකින්නකොට ඔබ වහන්සේට තේරෙනවද කියලා අපිට හම්බ වෙන පණිවිඩේ. කොහෙද කියලා වෙන තැනක භාවනා කරන කට්ටිය සුදු අඳින්නේ. කොහෙද කියලා භාවනා කරන කට්ටිය බුදුන්ට වැඳලා පටන් ගන්න. ඒගොල්ලෝ කියන විපස්සනා කරනකොට සුදු අඳින්න ඕනේ නැහැ. සුදු ඇඳත් එකයි කළු ඇඳත් එකයි බුදුන්ට වැඳත් එකයි නැතත් එකයි. සංස මේ පිරිස එක ඉඳ දෙන්න මට. ඔබ ආසේ සිංහලෙන් බණ කියවා කියලා අපිට රෙජිස්ටර් වෙන්න නැති වෙන කරන්න එපා ධර්ම ලැබෙනවා කියන. ඒක හරි පුදුම මේ හැඟීමකින් කිව්වේ අපි ඉගෙන ගන්න භාෂාවක් කරා නෙවෙයි. භාෂාවක් කරා ඉගෙන ගන්න බොහෝම පටු දෙයක්. ඒ අපි පිරිසත් එක්ක ඉන්න ගියාම ඒ මේ සර්වචනාංශිකේ නිදර්ශනයක් වශයෙන් කියනවා ගොම වලින් රෙද්දක් හොදලා ඒ ගොම ගඳ යන්න හඳුන් කරඬුවක් ඇතුලේ තිබ්බට පස්සේ කොයි වෙලාවක ගොම කඳ යනවද කොයි වෙලාව හඳුන් සුඳ එනවද කියලා කියන්න දන්නේ නැහැ. තියෙනකොට තියෙනකොට තියෙනකොට ගොම ගඳ අයින් වෙලා හඳුන් සුවඳ එනවා. ඒ වගේ වැඩ කරන පිරිසක් එක්ක ඉන්න ගියාට පස්සේ ඔක්කොම ඒක නිකන් මේ. තමන් කරා හොයාගෙන යන ගමනක් තියෙනවා. ඉතින් ඒකට ඉඳ තියෙන ඉන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ. concept and reality. දැන් මේ concept and reality දැන් මේ දවස්වල එක සිංහලට දාන. මට මම ඉනිසල් ලියුමක් දාලා තිබුණා මේ ඒක සිංහලට දානවා කියලා. ඒක කීප දෙනෙක් උත්සාහ කරා හරියන්නේ නැහැ. නමුත් නිවන නිවීම දේශනාවල ඒ සංස්කෘතික ප්‍රධානම දෙක තමයි magic of the mind and the concept and reality. ඒ පොත් දෙක තමයි ඊට පස්සේ ලිව්වා ideal solitude. ඒ magic of the mind එකයි ideal solitude එකයි සිංහලට අවිලා තියෙනවා. ඔව් concept and reality එක මේ දවස්වල කරනවා කියලා තිබුණා. මේ ඇත්තට මේක අන්තර්ගතේ නා නිවන නිවීම දේශනාවේ තියෙනවා. නමුත් මේ ඒකේ තියෙන එක මේකේ කියලා දැනගන්න ඉංග්‍රීසි තන්න කෙනෙකුට නම් concept and reality එක හරිම හොඳයි. නමුත් පරිවර්තන කෙරුවට පස්සේ මම හිතන්නේ ඕන කෙනෙකුට seen through seen through seen through නෑ ආ ඒ concept හරියට තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ අපට අනුකම්පාවෙන් ගතපච්චාගත විස්තර කරන්න ඒ බිඳින ආකාරයත් ඒන් තිබෙන ආනිසංසත් ගිය අපට ඒන් කොටසක් හෝ පරියන්නේ සඳහා සුදුසුයි පැහැදිලි කරන්න මේ ගතපච්චාගතවත කියන එක නිදර්ශන වශයෙන් පෙන්වන්නේ පින්ඩපාතේ වදින භික්ෂුවක් පාත්‍රය හොදනකොටම තවිකර දා ගන්නකොටම අදිෂ්ඨාන කරගන්නවා මේ මුළු පින්නපාත ගමන හරහාම මම සතිය කඩා ගන්නෑ කියලා. ඊට පස්සේ එළියට යන්නෙම එක්ක බුද්ධානුසුතිය අරගෙන එක්ක වම දකුණ කියලා හිතාගෙන එහෙම නැත්නම් මොකක් හරි අරමුණක් අරගෙන ඉතින් ආරණ්‍යයට ගියා ආරණ්‍ය කෙළවරේදී සිවුර දෙපට දෙවුර වලත් පරවගත්තා පහතරේ අරගත්තා ගියා ඉතින් ඒ ගමේ මිනිස්සුયો ඉන්නවා සත්තු ඉන්නවා බල්ලෝ ලල්ලෝ ඔක්කොම ඉන්නවා ඒ අතරමැද මුළු ගමනම ගිහිල්ලා ආපහු ඇවිල්ලා අර කුටියට එනකම්ම ගත්ත ගත වත කියලා කියන්නේ යනකොට ගෙනිච්ච අදිෂ්ඨානේ පච්චාගත වෙනකොටත් තියනවාද කියන. මගදී කඩා ගන්න නැතුව. ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේලා වග බලා ගන්නව මොනම වෙලාවකට කතා කරන්නේ කතා කරන්න උනොත් අර පින්න පාද බෙදෙනේ කරන්න සුඛී හෝතු කියනවා. එච්චරයි. ඒ ගිහිල්ලා එහා කෙලවට ගිහිල්ලා එනකන් ඒ ගත්ත පොරොන්දුව දිගට පවත්නවා කියන එක ඒ පින්ඩපාත ගමන විතර සීමා වෙලා නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මේ ගමනක් යනකොට ඒ ගමනේ අතරමැග හම් වෙන හැම මිනිස්සයා නිසාම අපේ මේ න්‍යායපත්‍ය වෙනස් වෙනවනේ. ගිහිලා එනකොට වෙන එකක්. ගිය කොහෙද විශේෂයෙන්ම බලන්න විශේෂයෙන්ම බලන්න පිරිසක් එකතු වෙලා සම්පප්පලාප කියනකොට තේමාව. කතා කරන මාතෘකාවේ තේමාව මොනම මේ කොඳුයට පෙලක්වත් නැහැ. මෙහා කීපයක වචනයක් කලන අර සම්පූර්ණ අදාළ නැති කතාවක් පටන් ගන්නවා. ඒක පටන් ගත්තට පස්සේ එයා තව දිහාකට යනවා. පටන් ගත්තේ කොහෙන්ද? ඉන්නේ කොහෙද? ආපහු එනකොට කොහෙද? මොකක්වත්ම නැහැ. ඉතින් ඒකකොට මේ කතාව නිකන් මේ ඇත්තටම පුස් කතාවක්. කාලීනාස්ති කිරීමක්, බොල් වැඩක්. එතකොට ගතපච්චා ගතවතේ අනිත් පැත්ත. යන්නේ කොහෙද? අන්තිමන කරකෙලා බලනකොට ගිය කතාව මතක නැහැ. ඒක නිසා යමක් අපි අදිෂ්ඨාන පූර්වක පටන් ගත්තා නම් ඒක ඉවර වෙනකම් බලනවා කියන එක සාමාන්‍ය අරමුණක මුලැමැදාග බැලිල්ල තමයි තියෙන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. අරමුණක් පටන් ගන්නකොට බැලුවට පස්සේ ඒක දිගටම බලන්න කියලා ඉවර වෙනකම් බලනවා. ඊට පස්සේ හැලෝල් මනකට පස්සේ ඔන්න ආශාසය ඉවර කරනවා ප්‍රසවාසය ඇල්ලුවා ප්‍රසවාසයේ මුලැමැදාකාර දිගටම බලනවා බලන්න නම් අපි එදිනදා ජීවිතයේ කාගේ පදේටද නටන්නේ කියලා පොඩ්ඩක් බලන්න කවුද පදේ ගහන්නේ කවුද නටන්නේ මොනම තේමාවක්වත් නැහැ මොනම පෞරුෂත්වයක්වත් නැහැ මොනම චර්යාවක්වත් නැහැ ඉතින් එහෙම කෙනාට ජීවිතය සංවිධානය කරන්න බෑ ඒ නිසා පොඩි පොඩි වැඩ ටිකක් අල්ලගන්න කියනවා මම මේ වැඩේට බහිනවා. ඒ වැඩේ සම්පූර්ණ ඉවර කරලා ඉන්නකම් මම ඒක දිහා බලන ඉන්නවා. ඉතින් ඒ ගතපච්චාගතයේ පුංචිම අංශුවක් අණුවක් වගේ තමයි ඒව කියලා දීලා නෙවෙයි මට ධම්මික හම්සෝ කිව්වේ උඹට භාවනා කරන්න වෙලා නැති බව හැබෑව. පුරුදුත් නැහැ ඉඳගෙන ඉන්නත් බෑ. නමුත් හැමදාම දත්ම දිනවා. ඔව්. දත්ම දිනලා සතිය අධිෂ්ඨාන කරපන්. හැමදාම දත්ත නිරලා මම සතියෙන් මේක කරනවායි කියලා අදිෂ්ඨාන කරපන් කිව්වා. ඉතින් මම කො මොකද්ද ඔය කියන්නේ කියලා නෑ නෑ කරලා බලපන්කෝ. ඊට පස්සේ ගියාට පස්සේ ඇහුවා හැමදාම කරන්න පුළුවන්. ඊට පස්සේ මම ගාව සංසි කියපු නිසා කැඩි කැඩි කරත හැකියි බයි කරත හැකියි. ඔබ කරලා බලපන් එතනින් පුළුවන් කිව්වෝ ඔක්කොම වැඩේ පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් මම කිව්වා ටික දවසක් ගියාට පස්සේ ඒක නිකන් ඇබ්බැහියට යනවා. මේ ඒ දවස්වල ඇත්තටම කියන්නේ දත්ම දින්නේ උදේට විතරයි. දැන් ඔය හැන්දෑවටත් මදිනවා නිදා ගන්න තේ මදිනවනේ මේ දවස්වල මොකුත් නැහැ ඉස්කෝලේ යන්න ඉස්සලා උදේ පාන්දර නැගිලා දත් මදිනවා කිව්වම දත් ගලවනවා වගේ ඊට පස්සේ ඒ සංස හැමදාම කරනවා කියලා ප්‍රතිකව දැන් හරි උඹට දැන් හැමදාම මතකනම් දැන් දත් මේ දත් බෙහෙත් එක මිරිකලා බුරුසුවේ ගහ ගන්නකොට සතුටුමත් වෙනවා අසික පොඩ්ඩක් ඉස්සරහට ගන්න ඊට පස්සේ දත් මැදලා කට හොරලා ඉවර වුණාට පස්සෙත් අර පෙපමින් සුවඳ ඉතුරු වෙනවනේ අන්න ඒක පොඩ්ඩක් දිගට පතුරු එච්චරයි. ඊට පස්සේ කෝ දත් මදිනා වගේම තව එකක් හොයාගෙන ගිහුවා. ඒ වගේ අල්ලන්න. ඔයගේ තුන හතරක් දැම්මට පස්සේ ඒක නිතරම සිද්ධ වෙනවා. නිතිපතා. එතකොට ඒකේ මුලැමැදාග තුනම වැඩි වෙහෙසක් නැහැ. දෙවෙනෙක් එක කතා කරන්න දෙයක් නැහැ. ඉවර කරන්න ඉවර කරන්න ගියාට පස්සේ තමයි තේරෙන පටන් අර ගන්නවා නිකන් මේ මේ පැලිරිය අස්සෙන් හිමීට හිමීට සතිය රිංගවන්න පුළුවන්. රිංගුවාට පස්සේ ඒක මෝරනවා. ඔය ඉස්සර තිබිලා තියෙනවා මේ අදාළ නෑ නිකම් විචිත්‍ර කරන මං කියන්නේ ගලක් පලන්න ඕනේ නම් ඒ ගලේ මරේ බල්ලා හිල් ටිකක් ගහලා ඒ හිල් වලට සෑහෙන හොඳ පතංගි ලීයකින් කුණ්‍ය තියෙනවා. තියෙන හොඳට ගහලා වතුර පුරලා තිබ්බාම රෑ 30 අරක වතුර ඉපිහිලා බීලා බීලා කුණ්‍ය ටික ඉදි වෙනවා. ඉදිච්චාම අර පැලහිරේ දිගේ පැලලා. මුල් ගිහිලා පැල් පැරෙන්නේ. ඒ හිල්ලම තමයි ඒ පරණ තැන් වල වෙලා තියෙනවා මේ දිගට දිගට දිගට දිගට පතුරු ගහලා ඒකට පතංගි කෝටුවක් දාන පතංගි කියලා කියන හයිය ලී જાතියක් මේ නිකන් මෙවුවා වගේ ඔය මනුකා වගේ. දාලා වතුර පුරවන. පිම්බෙනකොට පුපුරලා යනවා. ඒ වගේ අපේ ජීවිතේ අපිට පේන්නේ හැරෙන්න බෙරෙන්න නෑ අපිට ගොඩක් වැඩ තියෙනවා කියලා. පිස්සු ඔය මොකක් හරි එක තැනකින් පටන් ගත්තාම මරණකම් අපිත් ඉතින් අපිත් පොරක් තමයි කියලා. මොන පිස්සුද මරණට පස්සේ කොම්පෝස්ට් එච්චරයි. ආයි මොනවද මොන ඉතුරු වෙන්නේ? අපි ඉන්න ගණන් ඉතින් මොකුත් නැහැ ලෝකේ කරවන්නේ මම උදේට ඉර පායන්නේ මම හැන්දෑව ඉර බහින්නේ මම එහෙම තමයි හිතානේ ඉන්නේ ওই අතරමැද ওই සතිය පොඩ්ඩක් දාගත්තා නම් අතපච්චාගත වගේ මේකේ මේ ලෝකේ කාටවත් නැහැ බෑ කියන්න බෑ ගතපච්චාගත සාමාන්‍ය විස්තර කරන්නේ අර වගේ පින්න පාතේ වඩනකොට ගිහිල්ලා එනකන් ගෙනිච්ච අරමුණ ගේනවනම් ඒකෙදී කියලා තියෙනවා ඕනම වෙලාවක සුවිප්පයක් ඇද්දොත් එයාට ලොකුම තෑග්ග හම්බෙනවා කියන. ඒක තමයි ඒකේ තියෙන සම්බන්ධතාවය පෙන්ලා තියෙන්නේ කෙනෙක් මුලැඳාග තුන් තැන අපි තුන් සිත පහදා දන් දෙනවයි කියන කතාව අහලා තියෙනවා. තුන් සිත පහදා පින් කරනවයි කියලා. පූර්ව චේතනා මුංචන චේතනා අපර චේතනා ඒ තුන පැහැදිලි නම් ඒක කියනවා සාමාන්‍යයෙන් මේ ත්‍රි හේතුක කියන නමක් දානවා. අනිත් වගේ තමයි මොනම කෘත්‍යයක් වුණත් සරුවචනහන්සේ වැසිකිලි කැසිකිලි කිරීමත් මේකට දාලා තියෙනවා. ඉස්සරහ බලනකොට බස බලනකොට නිස්සද්දව ඉන්නකොට වැසිලි කරනකොට කැසිලි කරනකොට අත නමනකොට අත දිග හරනකොට හැම තැනකදීම මුළු සිද්ධියම සතියට යට කරනවා නම් මේ ගතපච්චාගත කියන එක ඇත්තට සිද්ධ වෙනවා ඒක බිඳෙන්නේ පටන් ගත්ත දේ මගට යනකොට හැලෙනවා ඒ නිසා ලොකු සංහසේ වචනයක් තෝරලා දෙමුන ධම්මපදෙන් සතංව ධම්මං න ජරං උපේති කියලා සත්පුරුෂයාගේ ධර්මයේ අතරමැදි දිරා වැටෙන්නේ එයා පටන් ගත්ත දේ ඉවර වෙනකම් යනවා අසත්පුරුෂයා ගොඩාක් පටන් ගන්නවා මගදී ඔක්කොම තමයි බැරි දේවල් හිතා ගන්න බැරි දේවල් අල්ලගෙන පටන් ගත්තට ඉවරයක් වෙන්නේ නැහැ. සත්පුරුෂ ධර්මයේ දිරන්නේ දිරණිගේ අතරමඟ මේ වයර් මාරු වෙන්නේ ෂන්ට් වෙන්නේ නැහැ වෙන තැනකට. මෙහි යන්න ගිහිල්ලා වමඩ තික්කන දාලා දකුණට කපනවා කියන කතාව දන්නවද? ඈ? කියන්නේ අලිය කෙලවනකොට මේ අලියට සිග්නල් දාන්න කියන දකුණ පැත්ත. අලියා ඥානවන්ත ඌ දකුණට කපුවට ඌට බෑ දකුණ වමන කපන්න ලේ. Taman අලියා එහෙට දකුණ කපසේ වමන කපන්නේ කියනවා. <laughs> ඒ වගේ අපි ගොඩාක් කියලාට ගමන් යනකොට ගිය වැඩේ නෙවෙයි සිද්ධ වෙලා තියෙන්නේ. දකුණ සිග්නල් දාලා වමන කැපිලා තියෙනවා. බලනකොට අතරමඟදී හම්බෙච්ච පොඩි සිද්ධියකදී අර කොක්කොම මාරු වෙලා තියෙනවා. සයිසික් නිව්ටන් කිව්වේ අවකාශයේ කෙලින් යන ගමන එකට පොඩි තට්ටුවක් දාපු ගමන් ඊට සමාන ප්‍රතික්‍රියාවක් ඒක ඇති වෙනවා. අපි ඒ තරම්ම ප්‍රතික්‍රියා කරන සුළුයි. අපි ආපු ගමන මතක නැහැ. ඉතින් එහෙමක වෙන්නේ ගතපච්චාගත කියනවනම් ඉතින් ඒක නිසා මේ ගිහි අපට ඒන් කොටසක් හෝ පරිහරණය සඳහා සුදුසුයි. ඊය 100ක්ම සුදුසුයි. දත්ම දින්න පටන් ගන්න. මුලමඳාග. වැසිකිලි කරනකොට කැසිලි කරනකොට හැමදාම මතක තියානින්න ගඳ කිලියයි වැසිකිලියයි. හරිම පිං උපදින තැන. යන්නකොටම මතක තියාගන්න ඕනේ ඒක අපිට මේ ඔක ලස්සනට කියලා දුන්නේ අපිට මැත්සු ගන්නපු සර් නෑ කතෝලිකයා ඌගෙන උඹලා ඔය කියන නිවනක් මට තේරෙන්නේ නෑ උඹලා ඔය කතෝලිකයන් කියන මන් දන්න නිවන නම් වැසිකිලි කරන්න ඕනක වැසිකිලි කරන්න හම්බුනොත් ඊට වැඩිය නිවනක් මට නෑ උන්දටම මූත්‍රා බරක් තියෙන වෙලාවේ මූත්‍රා කරන්න හම්බුනොත් ඊට වැඩිය නිවනක් ඒ දෙක නම් මට ෂුවර් අඩු ගන්න ඒක බුද්ධි විඳපන් කිව්වා මේ තියෙන බර මේ තියෙන කුණ ඉවත් වෙනකොට ඒ හම්බෙන විවේකී. ඊට සරුවචනාංශේ කෙලින්ම කෙලින්ම රෙකමන්ඩ් කරලා තියෙනවා. ඒ නිසා ඒව ඔය කවුරු කිව්වත් ඇත්තටම මං හරි වැඩ වැඩි මට අර කරන්න මේ කරන්න බෑ කියලා. ඒ නොදැනුවත්කම නිසා අර තමන්ගේ මේ තමන් මේ නොහැකියාව නැත්තම් බැරි සංඥාව ගන්නේ සර්වඥාන්සේගේ දේශිත ධර්මයේ මොනම තැනකවත් නැහැ එහෙම නැති බැරි හැකියාවක් ගන්න. ඇති හැකි සංඥාවටමයි ඉඳ තියෙන්නේ. මම හිතන්නේ එච්චරයි මේ. ඔව් ලිඛිත ප්‍රශ්න තියෙන එච්චරයි. අද කී දෙනෙක් ඉන්නවද කියලා දැනගන්න කැමතියි ඉන්ටර්. ඇයි එහෙමනම් අපි තව ප්‍රශ්න අහන්න ඕනේ නැහැ. මේ කට්ටියට අවස්ථාව දෙමු. නමුත් දැන් රෝගේ බෝ වෙනවා වගේ මට පේන්නේ. ඒ කියන්නේ එන්නේ වැඩි වෙනවා නම් ගණන් කියලා කියන්නේ ටිකක් වැඩි මට හතර පහක් ඉන්නවනම් හොඳ ගණන්. ඊට වැඩි වුණොත් එහෙම මේ ඕනෑමට වැඩි මේ අදිනවා. ඒක නිසා අපි මෙතනින් එනම් මේ පොදු වැඩසටහන නැත කරනවා. අපි එතෙන්ලා බලාපොරොත්තු වෙනවා මේ පුත්කලිකව හමු වෙන්න. ඒ කට්ටියත් කරුණා කරලා දිග වැඩි වෙලා ගන්න නැතුව කෙටියෙන් අදාළ කාරණා විතරක් කතා කරලා ඉවර කරන්නයි කියලා මල්ලා හිටලා හිටිනවා. අපි මේ පොදු කමඨාන් සුද්ධ කිරීමේ සාකච්ඡාව මෙතනින් නිම කරනවා. සීල දෙනාටම තෙරුවන් සරණයි.